සාදු සාදු අනුමෝදාමි සාමිනා කරණ පූජා අනුමෝදි තබ්බං සාදු අනුමෝදාමි කමාමි සාදු සුබන් සුබන් අවස්ථයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පතින්දා අපේ නිසරණවනේ චාරිත්‍රානුකූලව කරන ධර්ම දේශනාවටයි අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒ සඳහා සීලොන් දෙලා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ පොට්ඨපාද බිකු ඉදසක සංඤී හෝති සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බේන සංඥාග්ගම් පුසති තඤ්ඤ සංඥාග්ගේති තස්ස එවං හෝති චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ තීති ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පොට්ටපාද සූත්‍රයයි ඉදිරින් තියාගත්තේ මේ නිසරවණ ධර්මදේශනා මාලාවට අද අපි ඉන්නේ සූත්‍රයේ 8 වෙනි ධර්මදේශනාවයි මම හිතන්නේ 12 වෙනි ධර්ම දේශනාව. 12 වෙනි වාරයේ අද නොවැම්බර් මාසේ 14 වෙනිදා. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ ආරම්භක කොටස නැත්නම් ආරම්භ කොටස මාතෘකාව වෙන්නේ සංඥාව කියන ස්කන්ධය. ඉතින් අද අපි පැමිණලා තියෙන තැනට එනකොට මේ දේශනා ගණනාවක් ගෙවාගෙන අද අපිට දකින්න පුළුවන් තවත් මේ පංචස්කන්ධයේ ස්කන්ධ දෙකක් එක්ක මේ සංඥාව සම්බන්ධ වෙන හැටි තාමත්ම සියුම්ව නම් වශයෙන් කියනවා සංස්කාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් කියන ස්කන්ධ පහෙන් තුනක සම්බන්ධතාවයේ අද අපි ඔය ඉස්සරහින් තියාගත්ත පාඩේදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේකට රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සම්බන්ධ නැහැ කියම්බන්ධ නැහැ කිය. නමුත් මෙතෙන්දී අපිට අර වගේ ආభాෂයේ ආලෝකයේ යටතේ පුළුවන් වෙනවා දැක ගන්න මේ සංඥාස්කන්ධයේ සංඥා සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ වගේ දේවල් එකිනෙක අතර තියෙන අන්තර් සම්බන්ධතා. ඉතින් ඒක සඳහා මේක ගැඹුරක් නිසා එක සැරේටම මෙතෙන්ට ඇද වැටෙනවට වැඩිය කොහොමද සරුවච්චන් වහන්සේ එදායේ හිටිය පර්ෂදය පිරිස මෙතෙන්ට ගෙන ආවේ නැත්නම් මේ වගේ தත්ත්වයටපත් වෙන්න මූල වුණේ මොකද්ද නිදානේ මොකද්ද කියලා බැලුවොත් මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ පරිබ්‍රාජකාරාමේදී සරුවච්චන් වහන්සේ ඉදිරිපිට සිදුවෙච්ච සාකච්ඡාවක් අනුවයි මේ අද කියන මේ පාඩේ සරුවච්චන් වහන්සේගේ ශ්‍රීමුකේට නැගුණේ. එතනදී පොට්ටපාද සරුවච්චන් වහන්සේගෙන් අවස්ථාව ලැබිච්ච නිසා අහම්බෙන් සරුවච්චන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වැඩිය නිසා අනිකුත් මාත්‍රිකා බැහැර කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපි අතර පසුගිය දවසක සාකච්ඡාවක් තිබුණා මේ සංඥග්ග කියලා කියන්නේ මොකද්ද කියන එක අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතන හිටපු ඇත්තෝ විවිධ අදහස් මත කරා මතු කරා. ඒ මතු කරපු අදහස් වලදී මට නම් නිගමනයක් තිබුණා පිළිසර නිගමනයක් තිබුණේ නැහැ. ඔය පිළිස කෙලවර අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේ සිහිපත් වුණා. අනේ සරුවච්චන් වහන්සේ හිටියානම් මේ සාකච්ඡා කෙලවරක් දකි එහෙම නැත්නම් මේකේ නිෂ්ඨාවක් තියෙයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අද තමයි ඔබ වහන්සේ ඊට පස්සේ දැක්කේ මට හිතුණා ඔබ වහන්සේගෙන් ප්‍රශ්නේ අහන්න කියලා. මේ මොකද්ද මේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ. ඉතින් අபி කියන පදේ නැත්නම් මේ සංඥා ස්කන්ධයගේ නිරෝධය ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් සංඥා ස්කන්ධයගේ ආගමනුකූල බැලුවොත් හටගන්මක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නිරුද්ධ වීමක් තියෙනවා. මේ සංඥාවන්ගේ නිරුද්ධය නිරෝධ වීම Eh, ශාස්ත්‍රීය පැත්තෙන් eh, දාර්ශනික පැත්තෙන් eh, ධර්මයේ පැත්තෙන් කොහොමද අපි බණ භාවනා කරන කෙනෙක් දැක ගන්න දැනගන්න ජීවිතය සම්බන්ධ කරගන්න කියන එකයි ප්‍රශ්නේ. ඉතින් උඟ දෙනෙක් ඒක දේව නිර්මාණවාදයකට හේතු කරා ආත්මවාදයකට හේතු කරා එහෙම නැත්නම් ඒක අහේතු අප්‍රත්‍යයට හේතු කරා. නමුත් වැඩකට ගන්න පුළුවන් නිගමනයකට එන්න බැරි වුණයි කියලා. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ඒක මතක් කරනවා මේ සංඥාව ශික්ෂාවෙන්මයි හටගන්නේ ශික්ෂාවෙන්මයි නිරුද්ධ වෙන්නේ කියලා. සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධන්ති කියලා අපි අදට යම් ප්‍රමාණයක මේ ආගයන් ආඩම්බරයන් ටිකක් එහෙම නැත්නම් හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීම සංඥාතෝගයක් තියෙනවා ඒක අපි ගොඩක් කිව්වා ඇසුරු කරපු නිසායි ඒ වගේ හික්මිච්ච නිසායි ඇබ්බැහි වෙච්ච නිසායි ඒ සංඥාව ඒ කෙනා තුල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සංඥා සමාන නම් වෙන්නේ නැහැ දෙන්නේගේ. ඔතියගේ සමාන වෙනකොට අපි එකම පවුලක්, ගමක්, නගරයක්, ජාතියක්, රටක්, මහද්වීපයක් කියලා ඉතින් ඒ සංඥානුව මේ දේශයත් මනිනෝ. සංස්කෘත වශයෙන් කොහොම හරි ඒ මුල් වෙන එක එකනා ලබාගෙන තියෙන සංඥාව. ඒකට අපිට කිතාගේ සික්ඛා කියන පදේ පැත්තක දැම්මොත් ආభాෂය කියලා. ඒ ඒ ආభాෂය නිසා ඒ සංඥා ඇති වෙනවා. ඒ ආభాෂය නිසා ඒ සංඥා නිරුද්ධ වෙනවා. ආන්නේම කියලා සරුවචනාංශේ විස්තර කරනවා හැම කෙනෙක්ම පටන් ගන්න තැන ගත්තොත් මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයෙන් තමයි මිනිස්සේ මේ සංඥාව පිළිබඳ අභ්‍යාසය පටන් අරගන්නේ වෙන විදිහට කියනවා නම් සංඥාව පටන් ගන්න තැන අතින් අපි සමානයි අපිට තියෙන්නේ හෝලාරික ආත්ම භාව ප්‍රතිලාභයක්. ඉතින් ඒ කියන්නේ මනුස්ස ආත්ම භාවයේ ප්‍රතිලාභයක්. පෙර කල පිනකට ලැබිච්ච වාසනාවක්. ඒක ඕලාරිකයි. ඒ කබලින්කාර ආහාර වලින් යැපෙන මේ හප්පල කන කොටස් කර කන ආහාර වලින් යැපෙන ඒ ශරීරාත් ශරීරයක් ආත්ම භාවයක් එකිනෙකට ලැබෙන. ඒකට බුදුහාමුදුරුවෝ ආත්ම භාව කියන වචන පාවිච්චි කරනවා. ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා. ඉන්නේ ආත්ම භාවය ලැබෙනකොට එයාගේ සංඥාව වැඩ කරන්නේ තනි ක්‍රම කාමයට. ඒක තමයි මේ ආත්ම භාවයේ තියෙන ලත්තනම ලැබිච්ච දායාදේ කාමයේ වැඩ කරගෙන යනවා. ඒ නිසා ඒ ඇත්ත අවුරුදු 5 වෙනකොට ආය අතර තේරෙන පටන් ගත්තට පස්සේ ඒ කාම සංඥාව ඕලාරික ආත්ම භාවය හරහා එන කාම සංඥාව විවිධාකාර වෙනවා ටිකක් කල් වැඩිවත් වෙනකොට භව කාමරාගය කියලා තමන්ගේ ඉඳුරම් පිනවීමෙන් පටන් අරගෙන භව රාගය වෙනවා මගේ සැප නෙමෙයි අපේ සැප යන යන තන හම් වෙන සැප හැම දිගටම පවතින සැපක් ගැන හිත හිතුවිලි පහළ වෙනවා. ඉතින් එතකොට ඒක නා වැඩි හිටිය බවට අපි පාර ගන්නවා. වැඩි හිටියකෙත් කාම සංඥාව තියෙනවා. ඊට පස්සේ ආදී යම්තරෝ භව සංඥාව තියෙනවා. කාම සංඥා සන්තරපණය කිරීමේ සීමිත පරිසරයක් ඇතුළත සීමිත අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේදී ජයග්‍රහණ තිබුණත් යම් ප්‍රමාණයකට භව තණ්හාවේදී විශාල ප්‍රදේශයක් Tamanට අල්ලා ගන්න පෙරපදයක් අල්ලා ගන්නවා මගේ අපේ වශයෙන් පවුල සමිතිය ගම රට ජාතිය ආගම ආදි වශයෙන් විශාල ප්‍රදේශ අල්ලා ගත්තාම විශාල පරාජිතත්වයක් තියෙනවා එහෙනම් දැන් ඒකට බාධා ගොඩක් එනවා එතකොට මේ භව තණ්හාව ඉෂ්ට කරන්න යනකොට හිතුවට වැඩිය විචල්්‍ය සාධක ගොඩක් සම්බන්ධ වෙන නිසා පාලනයෙන් තොර වෙනවා. තොර වෙච්ච ගමන් Tamanට කීකරු වෙන්නේ නැති විචල්්‍ය සාධකයන් කෙරෙහි द्वේෂය ගොඩාක් හට ගන්නවා. ඒකට විභව තණ්හාව කියනවා. ඉතින් මේ විදිහට මේක වැඩෙනවා. ඉතින් මේකෙදී තාමත්ම කලාතුරකින් කෙනෙක් මෙහිම ඉපදිලා මෙහිම මේ යන මේ කාම සංඥාවි. කාම ගුණයන්ගේ ආදීනව දැකලා Eh, මේන් පරිබාහිර වෙච්ච දෙයක්. මේට වෙනස් විකල්පයක් වශයෙන් අබිනිෂ්ක්‍මණය කල්පනා කරනවා. ගීක අතහැරීම නැත්නම් කාම වස්තුන්ගෙන් අතහැරීම ඒකට අපි කායි විවේකයේ කියලා කියනවා. ඉතින් කායි විවේකයේ සඳහා අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා අපේ තේරවාද eh, ශාසනයේ අගයන් ආඩම්බරයෙන් හැටියට. ඊට පස්සේ යාට eh, කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච මේ කෙනාට බලාපොරොත්තු නැති අබැග්ගයකටපත් වෙන්න වෙනවා. අර දාලා ආපු හැම කාම වස්තුවක්ම කාම ගුණයක්ම කාම සංඥාවක් විදිහට බැට දෙන්න පටන් ගන්නවා. එතකොට යා කාම ගුණය කාම සංඥා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරන්නේ ශික්ෂාවක් මාර්ගයෙන්, ගීගී අතහැරීම් මාර්ගයෙන්, නෙක්ඛම්ම සංකල්පේ වශයෙන්. එහෙම කරාට පස්සේ කාම ගුණ කියන ඕලාරික කුඩා වූ වේවා මහත් වේවා ඥාති පරිබට්ටයත් කුඩා වූ වේවා මහත් වූ වේවත් භෝග පරිවර්තයක් කියන්නේ නෑදෑ පිරිසත් භාභෝග සම්පatti තයින් කරාට ඒ වගේ හේව නැල්ල කාම කාම ඡන්දයේ වශයෙන් නැත්නම් ව්‍යාපාදයේ වශයෙන් ඉතින් පිටිපස්සේ ඇවිල්ලා බැට දෙනවා. එතකොට ඒවට අපි කියනවා නීවරණ කියලා. ඊට පස්සේ මේ නීවරණයන්ගෙන් මිදීමට වෙනම ශික්ෂාවක් ඉල්ලනවා. ඒ ශික්ෂාට අපි සමාධි ශික්ෂාව කියලා කියනවා. ඒකට මේ යෝගාවචරය අනුග්‍රහ කරන එකට සමාධි අනුග්‍රහිතය කියලා කියනවා. එimhe අනුග්‍රහ කිරීම සඳහා ඒකේනා රූපයක් අරමුණු කරගන්නවා. රූමයක් අනු මේ නිමිත්තක් කරගන්නවා. වාංගුවට ගන්නවා. ඒක සඳහා ආනාපානය ගන්න පුළුවන්. පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න පුළුවන්. නැත්නම් වම දකුණ කියලා සක්මන ගන්න පුළුවන්. එදින්දා වැඩ ගන්න පුළුවන්. කොහොම හරි කාය කායानुපස්සනාවට හිත තියලා අර කාම සංඥාවෙන් දුරු වීම කාම කායानुපස්සනාවේ හිත පිහිටීම දෙක සමානයි. මොහොයිට බොහෝ තරමින් වැඩි ප්‍රමාණයෙන් එන්නෙන් වැඩි වෙන වට්ටමේ තමන්ගේ මේ කය අධ්‍යක්ී හැකි ඕලාරික කය. නැත්නම් ඒ කයේ නියෝජනයක් තමයි ආස්වාස් ප්‍රස්වාසය. එහෙම නැත්නම් ඒකෙම තවත් පැත්තක් තමයි පිම්බීම හැකිලිම. නැත්නම් එහෙම නැත්නම් හැබිටිනකොට මේ පය දෙපතුල් වැඩ කරන හැටි, සාමාන්‍ය ජීවිතේ අතුල්පතුල් වැඩ කරන හැටි, ඒවල ලැබෙන සංඥාදිගේ බලනකොට යම් වෙලාවක මේ රූපයට හිත හේතුනොත් ඒ හේතු වෙන්නේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා. එතකොට මේ සී සමාධි ශික්ෂාව හරහා අර අතර අතරමඟ හම්බ වෙච්ච කාම සංඥාව ප්‍රතිස්ථාපනය කිරීම తాවකාලික වෙනවා. හැකියාවක් හැකියාවක් තේරෙන පටන් ගන්නවා. එතකොට මේ පුද්ගල දිගින් දිගටම ශික්ෂාවෙන් මේ සංඥාව කාම සංඥාව දුරු කරනකොට ඒ කෙනාට විතක්ක ਵਿਚාර පිසුගේ එකකතා සහිත සුකුම සත්‍ය සංඥාවක් ඇති වෙනවා. කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ ඒ වෙනුවට නීවරණතොර ධ්‍යාන මට්ටමක් එහෙම නැත්නම් සමාධි මට්ටමක් තියෙනවා. ඉතින් ඒකේ යා කටයුතු කරගෙන යනවා දිගටම මෙනෙහි කරමින් දිගටම විතක්ක ਵਿਚාර පවත්තමි. එහෙම කරගෙන කරන ගියාට පස්සේ දිග දෙකෙටියෙන් කියනවා නම් මේ මෙනෙහි කිරීම නැත්නම් මේ විතක්ක ਵਿਚාර පැවැත්තිල්ල ආයාස කර වෙනකොට ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ සමාධිච පීති සුඛ සුකුම සත්‍ය සංඥාවේ නැත්නම් දෙවෙනි ධ්‍යානයෙන් පළවෙනි ධ්‍යානෙ ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් මේක සමාධි සමත සමාධි භාවනා ක්‍රමේ දක්වන ක්‍රමේ. ඒක විපස්සනා කරන කෙනාටත් තේරෙනවා මේ ඉසලා ඉසලා මෙනෙහි කරමින් අරමුණ මුණට මුණ දාලා ධානය හිටියාම අස්පනා පිට ධානය හිටියාම පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා මෙනෙහි නොකරමින්ම ඒ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට අර විතක්ක ਵਿਚාර අයින් වෙනවා. එතකොට සමාධිච පීචි සුඛ ඒ දෙක සහිත සුකුම ඊටදී සූක්ෂම සංඥාවකින් අර සංඥාව අයින් කරනවා. ඊට පස්සේ මේ ප්‍රීතියත් ඕනට වැඩිය පැහෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක අන්තිමට රාත ඇරපු විතක්ක ਵਿਚාර දෙකට ආරාධනා කරන තත්ත්වයටපත් වෙනවා. එතකොට ප්‍රීතිමෙතර වූ සම උපේඛා සුඛ සුකුම සත්‍ය සංඥා කියන තෘතිය අධ්‍යානයට යනවා. ඊට පස්සේ ඒකෙත් තියෙන මේ සුඛය සැප එළවන පැත්තට යන නිසා අපි මේ අදුක්කම සුඛ සතිය ඒකාග්‍රතාව සහිත හතරෙන් දිහාට යනවා ඔය විදිහට අල්ලාගත්ත කාම සංඥාව අයින් කිරීම සඳහා අඩේට ගත්ත වාංගුවට ගත්ත රූපය ක්‍රමයෙන් ගිවම් කරනවා ධ්‍යාන හතරක් කරා සමත භාවනා දිග විස්තර කරනවා යෝගාවචරයට කියකි ක්‍රමයෙන් ආනපානෙ තුනි වෙනවා ඒ කරොසොච්චි විචානපානෙ හිමීට හිමීට හිමීට තුනි වෙනකොට සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති කියන විදිහට ශික්ෂාවෙම අර ගොරෝසු කාම ගුණයෙන් කරලා කාම සංඥාට ආව කාම සංඥාව රූපෙට අවිල්ලා රූපේ සියුම් කරමින් එnde end end සියුම් වෙන එක සංඥාවේ ගෙවන් කිරීමක් සංඥාවේ සූක්ෂම භාවයක් කියලා යෝගාවචරය අඳුනගන්නේ අසුවිරු ඥාන තියෙන කෙනා පමණයි. අනික් කෙනා අල්ලගත්ත හැරමිටි නැති වුණා වගේ, මගේ සලකුණු නැති වුණා වගේ කලකොල වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් කලකොල නොවියම් පිණිසයි බණ අහන්නේ. ඒ වගේම නියම විදියට කල්පනාව යහ කල්පනාව එහෙම නැත්නම් මේ නිවැරදි තර්කණේ ඉදිරිපත් කරගන්නේ. ඉතින් අපි ඇතර මුල් දේශනාවලදී ගොඩක් විස්තර සහිතව දේශනාව විස්තර කරුණා. ඊට පස්සේ අර විදියට යම් වෙලාවක ආනාපානේ නොදැනෙනා මට්ටමට යෑම සමත ධානයේදී ධාන වශීකරණේ හරහානම් කියන්නේ චතුත් අධ්‍යාන සමාධිය කියලා. විපස්සනා කරන කෙනාටත් අර වගේ ධාන මට්ටම් නැති වුණාට ඒ ඒ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය එතන එතන ලොකු සංඥා බහල ඝන බහලකමක් නැතුව දැනගන්න පුළුවන්. එහෙම කියාට පස්සේ යා කිසිවක් මේ අවකාශයේ මේ ධාතු මනස්කාරයක් නැති එහෙනම් ධාතු මනස්කාරයක් තිබුණත් ආයකෙන් බාධාවක් නැති ආසත් ප්‍රසවාස නැමැති රිද්මයානුකූල ක්‍රියාවක් කිසිත් කැළම අඳුර ගන්න බැරි පිම්බි මැකිනමක් අල්ල ගන්න බැරි සමහරට ඉඳගෙන හිටියට ඉඳගෙන ඉන්න රූපේ මේ ඇතුළ මේ පිට කියලා අල්ල ගන්න බැරි තරමට මේක හොඳටම තුනී වෙන්න වඩා ගන්න. ඒ තුනී වීම එතකොට අපි සාම සරල සමාන්තර භාවය බැලුවොත් නිකන් ආකාසානං ඡායතන වගේ ආකාශයට ගිහිල්ලා තැරුණා කියනවා. අර දැකිය දැනින දේවල් අමතක වෙලා අමතක කිරිලා අදාළ නැති වෙලා ආකාශයට ගියාට පස්සේ ඔන්න වරින් වර අර තිබිච්ච වගේ හොල්මන් පේනවා. එතකොට තේරෙන්නේ නැහැ මේ ඇහින් බලන රූපයක්ද හිතින් හදලා පෙන්වන රූපයක්ද. කනින් අහන සද්දයක්ද හිතින් හදාගත්ත සද්දයක්ද. ගඳක් දැනෙනවා ඇත්තටම පරිසරයේ තියෙන ගඳක්ද නැත්නම් හිතින් හදාගත්ත එකක්ද. නැත්නම් විවිධ රසවල් පිළිබඳ සංඥා එනවා. ඇත්තම දිවට මොනවාර ගෑවිලා නැත්නම් හිතින් හදාගත්තා. නැත්නම් ඇඟේ කූඹි දුවනවා වගේ පේනවා, ඉදිකටු දුවනවා වගේ පේනවා, නලියනවා දැනෙනවා, කම්පන චංචල දැනෙනවා. එතකොට මේ මනෝවිකාරයක්ද ඇත්තටම කයේ මොනවාරි පොට්ටබ ධර්මයක් හැප්පිලාද කියලා දැනගන්න බැරි අර රූප සංඥා වගේක් ඒ වෙලාවට ඇවිල්ලා මල්ලෙන් ගහන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් ඒ යෝගාවචරය දැනගත්තොත් මෙවුවා ඒකාන්ත රූපම නිවෙන්න පුළුවන් මේ රූප සංඥාවල් රූප වගේ හොල්මන් කරනවා ඉතින් එතකොට අර තද්ද බල විදිහට තමන්ගේ කය බැද ප්‍රේම කරන කෙනා කය ගැන පිළිබඳව ලොකු හැඟුම්බර කෙනාට හරි බයක් ඇති වෙනවා මේ මොකද වෙන්නේ කියලා අර රූපෙට නෙවෙයි රූප සංඥාවෙන් කරන හොල්මන් එහෙම නැත්නම් ජීවිතය පිළිබඳ තද ආශාවෙන් ඉන්න එක්කනට ජීවිත තර්ජනයක් වගේ පේනවා නමුත් මෙතන තියෙන්නේ උරෝසු සංඥාව සූක්ෂම සංඥාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වීමක්. ඉතින් ඒක දැනගන්න නම් ඉතින් ලෑස්තිලා යන්න ඕනේ. ඒක දැනගන්න නම් අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඒක දැනගන්න නම් මිටිස්සල එක සැරයක් දෙකක් මේක වෙලා ඒකට කලබල වෙන්නේ නැතුව හදාගත්ත හිත මේ සංඥාව රූප සංඥාට වැඩි හොඳ රූපෙට වැඩි හොඳ රූප සංඥාව දැන් තියෙන්නේ. ඉතින් රූපේ කෙලිම gediya pitim අයින් කරන්න බෑ. රූපේ ගියාම රූප හේව නැල රූප සංඥාව තියෙනවා. ඒක හොඳට දැනගෙන ගියොත් අරක තරම් බය වෙන්න දෙයක් නැහැ. නොදැන ගියොත් රූපෙට වැඩි බය කරනවා මොකද গুপ্তයි. ඒක මායාකාරී. අන්නේ தત્ත්වය ගෙවම් කරාට පස්සේ යාට තේරෙනවා මේ රූප රූප සංඥා අරූප කියන දේවල් මේ ඇත්තවුත් නිට්‍යවුත් සුඛහූත් සුභහූත් විදියට මේ දැක දැන ගැනීම තමයි මෙතෙක් කල අපේ ඉන්ද්‍රියන්ගේ කෙරුණේ. එහෙම නැත්නම් අපි ගොත් විඥාණයෙන් කෙරුණේ. ඒක නැති ඒ රූපෝල සංඥාවක් නැති නැත්නම් රූප සංඥාවට දුරවන් වෙච්ච තත්ත්වයේ වෙන්නේ අසරණ වුණා අතරමං වුණා යන්නේ නමක් නැති වුණා මේ කරකොලත ඇරියා වගේ බය වුණා ගතියක් ඇති කරනවා ඇත්තටම මේ මේක තමයි පෘථජන ලෝකේ අපි දන්න ලෞකායත විෂයන්ගේ උගන්වන්නේ. සර්වඥාන්සේ සඳහන් කරනවා රූප චීන තාක්කල් බරපතල කෙලෙස. රූප ගෙවම් කරලා ආකාසානංචායතනට කියන මුකුත් නැත්තනකට වගේ හිතපත් වෙනවා නම් කෙලස් අඩුවීමක් වෙලා තියෙන්නේ. කෙලස් අඩු තත්වෙට විඥානයේ බයයි. විඥාණයට ඕනේ කෙලස් පොහොර වැවෙන්න. ඉතියාට දැන් පොහොර අඩු වෙනකොට එයා අමුතර භීතිකාවක් ඇති කරනවා, භ්‍රාන්තියක් ඇති කරනවා ආයසරයක් හයියෙන් උස්ම ගන්න කියලා. එහෙම නැත්නම් මොනවා හරි කල්පනා කරන්න කියලා. මේ නිකන් ඉන්න වෙලාවේ මුකුත් නැත්නම් සුවිඳා අපේ සාමාන්‍ය සම්ප්‍රදායන් කරන බුද්ධානුස්සති ටිකක් වඩන්න හොඳයි. මෛත්‍රී ටිකක් වැඩුවොත් හොඳයි අසුභ භාවනා කරුවොත් හොඳයි කායගත සත්‍ය හොඳයි කරුවොත් හොඳයි කියලා අර විඥානයේ එක එක උඩ පෙරක දුරුකම් දෙනවා ඉතින් යෝගාවචරය හිතනවා ඉතින් ඒවා ධාර්මික වටන දේවල් කියලා අර පෑදිතියට ආය බරදී දාගන්න. ඉතින් නොදැන ගන්න නම් එයා දැනගන්න ඕනේ මේ ආකාසානං ඡායතනට යනකොට කොටු වෙච්ච, තනි වෙච්ච, පාළු වෙච්ච ගතිය පෙන්වන්නේ අර නැති වෙච්ච රූප ටිකක් ආය මේකට ගෙනත් දාගෙන විඥාණයට අවශ්‍ය පොහොර ලබා ගන්නයි, ආහාර ලබා ගන්නයි. ඒක තමන්ගේ මානසිකාර ක්‍රමය හරහා කරගන්න හැටි හරිම ෂටයි. හරිම මායාකාරයි. හරිම වංචනිකයි අන්තිමට නැගිටින්නේ ඒ විඥාණයට අවශ්‍ය බැල මෙහෙවරකම් කරලා. විඥාණයට අවශ්‍ය දාසකම් කරලා. විඥාණයට අවශ්‍ය කරන මේ සේවක බාල්දු තත්ත්වයටපත් වෙලා ඉතින් ඒක විඥානේ බොහොම සන්තෝෂයෙන් කියනවා අයන්තම් හරි දැන් ආයෙකෝ හුස්ම නැවතපත් වුණා නැත්නම් ඇද්ද කැරලා කයි දිහා බැලුවා එහෙම නැත්නම් සැක සංඥා සැක සංකා ඇති කරගත්තා මෙන්න මේ විදියට මේ වෙන වැඩේදී මේ ඉන්න අපේ කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ කිසිම කෙනෙකුට මොනම තාරයකවත් ගැලවෙන්න බෑ. මෙන්න මේ නිසා අර සියුම් කරගත් ආකාසානං ඡායත නැත්නම් ඒ සියුම් තත්ත්වයට වඩා පිටිපස්සේ ඉඳලා මේ තක්කුව තක්කු මොක්කුවක් තල්ලුවක් අනිෂ්ඨිර භාවයක් අසරණ භාවයක් දක්වන්න ක්‍රියාත්මක වෙන ෂටමායාවිකම විඥානීය ක්‍රියාකාරීත්වය මැජික් දර්ශනය දකින්න එක අර විවේක හිතේ ආකාසානං ඡායතන හිත කියලා අපි කිව්වොත් පටලවා ගන්න එපා. මොනවාක නොපෙනෙන හිතට වැඩිය සියුම් හිතක් තියෙන්න ඕනේ මේ විඥානයේ මැජික් බලන්න. ඇස්පෙන්දුම් කියලා මේකට කියන්න පුළුවන් බොහොම සිංහල උරුවට අනුව බුදුරජාණන්සේ කියන්නේ මායාකාරී කියලා. හතරමං හන්දික මායා දර්ශන මායා පෙන්න මායා දර්ශකයක් වගේ. ඒකට ආකාසානං ඡායතන ගියාට පස්සේ හිතනවා දැන් මම මොකද කරන්න කියලා හොයන්න යන්නේ මේක මේක සැකයක් මේක පෑතිච්චයට පොරදී තමා ගැනීමක් කියවට උඟව දෙනකොට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි නැත වෙනවට නැවත නැවත කියන්නේ ඒ කාගේවත් උල්පන්තමන් නෙවෙයි කොට පෙරක දුර්කමක් නෙවෙයි විඥානයේ විශ්ින් කරන අසහනයක් ඒ නිසා විඥානයාගේ ක්‍රියාකාරීත්වය දකින්න ආහාර නොදී පොහොර නොදී ශක නොකර හයියෙන් හුස්ම නොගෙන එහෙමම විඥාණයට හෙම්බත් වෙන්න ඉඩ අරින්න ඕන උදාහරණයක් වශයෙන් කියනවා කැලෙන් අල්ලගෙන ආපු වල්ලලියා අලිම දාලා දඬුයි. වල්ලලිය වගේ කියලා කියන්නේ. ඉතින් ඌ කරන්නේ සීලාලියකට දාලා ගලක් උඩ බැඳලා තියෙන දවස් හතක් විතර. හොඳට රත් වෙන්න අරනවා කන්න දෙන්නේ නැහැ. එතකොට හෙම්බත් වෙනවා. ඔය මහා වල්ලලිය වුණත් බිම දාන්නේ කන්න නොදී තියාගෙන. ඊට පස්සේ කැම ටිකක් කරන වෙනාලිය පිට නැගට යනකොට අරූට දෙයියෝ එනවා වගේ පේන. ඒතකොට හරි අලියටත් යට වෙනවා, අලිකාරටත් යට වෙනවා. ඒ වගේ තමයි විඥානය ආහාර නොදීමෙන් හෙම්බත් කරන්න නම් අපි මෙතන මේ විඥානයේ විශ්ින් දෙන ෂටගති මායාවේකදී තේරුම් අරගෙන බුද්ධ පාක්ෂික වෙනවද මාර පාක්ෂික වෙනවද කියලා තමන්ට තමන්ගේ සාරණ විතරයි. ඒ නිසා උද කියන්න තියෙන්නේ මේ හිස් ඒ අවකාශ වගේ තැනට ගිහාම මේකේ ගිය ගමම්ම තියෙන සිලිලාරේ නෙවෙයි ටික වේලාවක් ගියාම පිටිපස්සේ මොකද්ද අසහනකාරීකමක් ඇති කරනවා මේ තල්ලුවක් ආයාස කිරීමක් ඇති කරනවා මේ උඩත් කටු බිමත් කටු කියලා. අන්නේ தত্ত্বය ඇති කරන්නේ ඇත්තටම කායික වේදනාවක් නිසා නෙවෙයි දෝමනස්යක් නිසා. චෛසික දෝමනස්යක් නිසා මේ දෝමනස්ය ඇති කරන්න විඥාණය මොකක්වත් ඕනේ එයා දන්නවා ඇස්පෙන්දු කරන හැටි. ඉතින් මේ දෝමනස්යෙන් නැගිටලා ගිය වාර අපි මීට කලින් බුද්ධ දහසලවත් භාවනා කරනනම් ඒත් කරන්නේ. කොච්චර හරි නැගිටලා යනවා. නැගිටලා ගිහිල්ලා හිතනවා මේ එවැනි වෙලාවට බාධා නොවන දවසක් කවදාද ඉන්නේ කියලා. ඇත්තටම බාධා පිටින් එන එකක් නෙවෙයි ඇතුලෙන් එන එකක්. ඒක දැනගන්න විඥාන ඡායතනය කියලා විඥානයේ ක්‍රියාකාරකම තමයි අවකාශය සහ රූප ධාතු අතර වෙනසක් ඇති කරලා රූප ධාතු වලට බන්ධනය. ඒක තමයි යාගේ මේ බන්ධනේ. යාගේ මායාව. ඉතින් ඒ නිසා අපිට පේනවා රූප දන්න යකා. ආකාශය නොදන්න යකා. නොදන්න යකාට නොදන්න යකයි කියලා එනත්නම් මේ නුපුරු දීකට වැඩි හොඳ පරණ කණ වැන්දුම කියලා. ආය ආය හිතෙන් රූපමවන එක තමයි අපි කරන දේ. ඒ නිසා අපි හොඳම උන්කාරය. මෞංකාරකමට හේතු දනව ගන්නවා. ඒ අපිට කණ්ඩ ඕන වෙච්චාම කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්නවා. කරගෙන নানা ආකාර සැක নানা ආකාර ක්‍රියාකාරකම් හරහා ශරීරෙ හෙල්ලීම හරහා හයියෙන් හුස්ම ගැනීම හරහා එහෙම නැත්නම් සැක ඇති කර ගැනීම හරහා අපි විවිධ ක්‍රමෙන් විඥාණයට පොහොර දෙනවා. එහෙම නැත්නම් විඥානයේ තවත් ඇස්බැඳුමක් ක්‍රියාත්මක කරනවා නින්දට වටනවා. නින්දට වැටුවට පස්සෙත් මේ විඥාණයට ඕන දෙයක් අඩහීනෙන් හීනෙන් කරගන්න පුළුවන්. එයාට අවශ්‍ය මේ ග්‍රහ මණ්ඩලය යොදාගෙන ග්‍රහ මේ ක්‍රියා කරගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් දැනගෙන ඉන්න එක තමයි මේ බාන සූත්‍රයෙන් බුදුහාමුදුරු කියන්නේ ආකාසානං ඡායතනෙ කියලා අපි ගත්තොත් ආදර්ශයක් විදිහට මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳලා ඇති වෙන ස්තන වගේ එකක් එතන ගියාම නුරුස්නා ගතියක් නොයවසනා සුළු ගතියක් ස්පාසු නැති ගතියක් අසහනකාරී ගතියක් එනවා අන්නේ අසහනකාරී තත්වයේදී අපි කාටද කඩුව දෙන්නේ නිලමාලියෝදයාටද එහෙම නැත්නම් මනමේ කුමාරට එදී අපි හරි කැමැත්තක් තියෙනවා අර මාස්සද්දර තමයි කඩුව දෙන්නේ තමන්ට උරුම කුමාරයා රජාඳුන් අඳගත්ත රාජා සූසර ශිල්ප කලා දාන්න කුමාරයා ඉඳදී නිල්මාලි පැත්තට කඩුව දෙන්නා වගේ මේක හැමදාම අපි බුද්ධාන්තර ගණන් මේ වෙලාවට ආය රූපමාවමින් uh, ඒකට උදව් කරන දවසක බුදුබණක් තීරිච්ච දවසේ කමඨාන සුද්ධ වෙච්ච දවසේ ගිහිල්ලා ඒ ආකාශයට වැඩි පිටිපස්සේ විඥානයේ තියෙන්නේ විඥානයේ ක්‍රියාකාරකම් තමයි මේ දෙක දෙකට බෙදලා ඇති පැත්තට අද්දන එක ආස්තිකත්වික සස්සතවාදී කියලා කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. අනිත් පැත්ත ආකාසානං ඡායතනෙ කියන එක නාස්තිකවාදයක් විදිහට පෙන්නලා එයා හිතනවා මම මේ ගඟ වතුර වැටිච්ච මිනිහ බේරන්න වගේ මම මේ උඹේ ආත්මේ බේරන්න ඇවිල්ලා තියෙන්නේ නැති පැත්තට ගියොත් මේ මල මගුලයි වෙන්නේ අපි හිත මෙටි පොතේ හොඳ ඇති පැත්තට යන් කියලා මැද ඉන්න දෙන්නේ ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට එන්න දෙන්නේ නැතුව ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ ඡපලකමක් විශ්වාස කරන්න බැරි එකක් ඊට වැඩිය හොඳයි යමක් ඇති ඒ නිසා හයියෙන් ටික හුස්ම ගනි ඇත්ති කරලා බලපන් නැත්තම් වෙන කමටහන මේකට ගෙනත් දාගනින් කියලා අලි අවුලක් ඇති කරනවා ඒ සමහර විටක ඒ සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා මේ භාවනා කරගෙන යනකොට ඒ වගේ අල්ලගත් අරමුණ සිවුමුණාට පස්සේ සමහරුන්ගේ හිත මෙතෙන්ට ඇවිල්ලා විශේෂයෙන්ම මානසික අසහන තියෙන අයගේ සම්පූර්ණයෙන්ම ඉච්ඡා බංගත්වයකටපත් වෙලා සියදී විනාසා ගන්න මට්ටමට නැත්නම් පණ මැරුණා වගේ ක්ලාන්ත වෙලා වෙවුලලා දඟලන තත්ත්වවලට එනවා. එතකොට හිත කොච්චර වික්ෂිප්ත වෙනවද කියනවනම් පලාතක පේන්න නැහැ ඇයි මං ජීවත් වෙන්නේ? ඇයි මං භාවනා කරන්නේ? මොකද්ද මං ඊගාට කරන්න ඕන කියලා මොනවත්වත් දන්නේ නැති නිසා ඒ අසහනකාරී తත්වයේ නිසාම භාවනා පිළිබඳ බයක්, බුදුන් පිළිබඳ බයක්, ධර්මය පිළිබඳ බයක්, සංඝයා පිළිබඳ බයක් සහ සීලය කඩා ගන්න තරමට යනවා. අන්නේ වෙනි වෙලාවට සරුවත්නාංශයේ සඳහන් කරනවා මෙතන පනිදාය භාවනා, අපනිදාය භාවනා කියලා දෙකක් තියෙනවා. අරමුණු පිහිටවන්න, අරමුණු කරන්න, භාවනා කරන්න, එල්ල කරන්න අරමුණු නැතිවීම සමහරෙකුට භයානක දෙයක්. මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාව ඉන්නේ. ඒ කෙනාට ඒ තරම් භයානක තත්වයක් ආවොත් නැවත අරමුණක් දීලා හරි වෙලාවට මේ හිත විසිරී නැස්ති වෙලා යන්නේ නැති වෙන්න පණිදියක් දෙන්නේ කියලා කියනවා. ඒ පණිදියක් දෙන්න ඕනේ මොකද මේ තමන් අල්ලගෙන හිටපු එල්ල කරපු දේ නැතිවීම සමහරකට ඒ තරම් බිය එලවන සුළු. ඒ තරම්ම පෝරකේ ලෑල්ලයින් කෙරුවා වගේ. ලෑන්ඩ් මයින් එක අපි පුරවා වගේ. නැත්නම් අන්නේ වෙලාවට සරුවචනංශේ පණිදාය භාවනාවක් හරි කරන්නයි කියලා තියෙනවා. පස්සේ දවසක ආයෙත් මෙතෙන් ගිහිල්ලා ඒ බය භීතිකාව භ්‍රාන්තිය නැතුව මේකට මූණ දෙනකන් ඒ වෙලාවට පොඩි සාන්ති කර්ම කරන්න. ඒක නිසා එතන හරි අමාරුයි විස්තර කරලා කියන්න එතෙන්ට පත් වෙන කෙනාගේ මානසිකත්වය ස්ථාවර අපි සද්ධා සහිතද සද්ධා රහිතද සද්ධාව සම්පූර්ණයෙන් කැඩලා ගිහිල්ලා එයාට මේ මානසික අසහනකාරී තත්ත්වෙකට පත් වෙන්න ඉඩ තියෙනවා. මේ කරගෙන යන විදිහට විඥාණයට පොහොර අඩු කරන අඩු කරන යනකොට. ඉතින් ඒකේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සිදු වෙනවනම් මේක අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදිහට මේ සඳහා ගත කරන කාලයට දෙන්න තියෙන වචනේ තමයි භාවනාදී සිදු වෙන අත්තරදි ටික. ඉස්සර දවස් වල ටික පරද ගන්න. ඊට පහුවෙන් තේරු ගන්න අපරාධ මං ඕනට වැඩි බය වුණාද? පොඩ්ඩක් ඉඳ තිබ්බනේ. ඊළඟවෙන්ද ඇත්තටම අර මේ ප්‍රතිශක්තිය නිසා පොඩ්ඩක් ටිකක් ඉන්නවා හැබැයි ඒ තරමට මායි බය වෙනවා. ඊට පස්වෙන්ද ආයෙ ටිකක් යනකොම ටික ටික ටික ටික ටික ඒක ඇති වෙනවා. ඒක මේ මූලධර්මයෙන් හෝ පිනකට කරන දෙයක් නෙවෙයි යොද යොදා බලලා ඒ නිසා මේ දැඩි පරිසරයකට හුරු වෙනවා වගේ එහෙම නැත්නම් විවිධ කාලගුණ තත්ත්ව වලට හුරු වෙනවා වගේ ඒක ගොඩාක් වෙලා ගන්න. වෙලා ගත්තට පස්සේ දවසක තේරෙනවා මේ විඥාණය කරන මේ නැවත මුල් බැස ගන්න හදන අවස්ථාව නැවත බලේ තහවුරු කර ගන්න හදන අවස්ථාව නැති කරන්නම් යුද්ධෙන් පස්සෙත් මෙහෙයුමක් ගෙනියන්න ඕන. මතකලා ඉතුරුලා ඉන්න මේ බංකර පොළවැර තියෙන ආයුධ කපඩා ඇංගිලා ඉන්න සෙබළු අයිම්ම කරන්න ඕන. ඒ මේ පසු විපරමක් මෙහෙයුමක් කරනවා වගේ මේ විඥාණයට ආයේ බැස ගන්න කොනක් දුන්නේ නැති වෙච්ච වෙලාවේ දැන් තේරෙනවා ඉස්සලා කිව්වට මුකුත් නැහැ කියලා මුකුත් නැහැ කියන්නේ දැන් තමයි. අනිකම් අරමුණ නැතිවීම පමණක් නෙවෙයි අරුණිවාසේ විඥාණය ගොඩ බෙරක දොරකම් දෙන වෙලාවක් නෙවෙයි ඒක ඉක්මවා ගත්තට පස්සේ අකින්චඤ්ඤායතන කියලා කිසිත් නැති తত্ত্বය. ඉතින් මේ කිසිත් නැති తত্ত্বයට යනකම්ම ਸਰුවචංශේ පොට්ටපාද ගේනවා. මේ සූත්‍රය අනුව ඒකල කියනවා මේකට ඕනනම් <clears throat> මේ වෙලාවට සක සංඤී කියන වචනේ කියන්න පුළුවන් කියලා. ඒ සක සංඤී தত্ত্বයට ගියාට මේක සක සංඤී தত্ত্বය කියලා සංඥාව සංඤී වීම අඳුන ගැනීම සම්පූර්ණම අභියෝගයක්. මොකද කෙනෙකුට බය එළවෙන සුළු දෙයක්. තව කෙනෙකුට එන නිවන් දැක්කයි කියලා. නමුත් මේ මොකක්වත් නෙවෙයි වෙලා තියෙන්නේ සංඥා චෛතසිකය අනුව අර යන්න පුළුවන් අන්තිමටම ගිය නිසා සංඥග්ග කියන වචනය සරුවචාන්සේ මෙතෙන්දි පාවිච්චි කරනවා. ඉතින් අනිත් දවසේ යනකොට ආය පටන් ගන්නෙ කාමයෙන්. ආය කාම සංඥාවට බසනවා. ආය රූප රූප කර්මත්තාන්න බසනවා. රූප කර්මත්තාන රූප සංඥාවට බසනවා. රූප සංඥාවෙන් කියලා ගෙවම් කරලා කිසිත් නැති ආකාශ தත්ත්වයට යන ඊටසේ විඥානය අතර ගන්න ඊට පස්සේ ආකින් සංඥායතනට ගන්න ඉතින් මේක කී සැරයක් පදම් කරන්න වෙයිද කී සැරයක් නැවත නැවත කරන්න වෙයිද කියන එක නෙවෙයි වැදගත් දේ පළවෙනි සැරේ මේක කරපු වෙලාවේදී ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් නම් මේ පංචස්කන්ධයේ තියෙන සංඥාව ආස්තික පැත්ත විතරයි පොතේ පැත්තේ තියෙන්නේ නාස්තික පැත්තට මැරෙන්න ඉස්සලා යන්න පුළුවන්. ඒක අත්දකින්න පුළුවන් දෙයක් කියලා තේරුම් ගත්තට පස්සේ තමයි යා සංඥාව කීකරු කරගත්ත වෙන්නේ. සංඥාවේ අත අතර ගත්තා වෙන්නේ. නැත්නම් අපි සංඥාවේ අත යටතේ ජීවත් වෙන බැලියෝ. සංඥාවේ අතර ජීවත් වෙන දාසියෝ. කුලිය කුලි කාර්යවායි. අනිදාර ගියාට පස්සේ මේ සංඥාග්ගයට ආවට පස්සේ එයා සක සංජී වෙනවා. එයා තේරුම් අර ගන්නවා අපි මෙතෙක් කල සංසාරේ ජීවත් වුණා නම් සංඥාව පෝෂණය කිරීම සඳහා තමන් අහවලා කියලා හඳුනා ගැනීම හරහා තමයි අපි මායා මේ මානෙ ඇති කරගත්තේ. ඒ හඳුනාගත්ත ක්‍රියාවලියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ හඳුනාගත්ත මේ මමය වඩා සුඛෝපභෝගී කරන්න තණ්හාව ඇති කරනවා. ඒක නිසා මෙතනදී ඒ සියල්ල හඳුනා ගන්න තියෙන මිනුන් දණ්ඩ නැති වෙනවා. මෙනීමක් මේක සකුණු සලකුණු තහවුරු කර ගැනීමක් නැති වෙනවා. එතකොටත් මේ ඒක භාෂාවට දාන්න බෑ නම සර්වඥාන සක සංජේනක් තේරෙන පටන් ගන්නවා දැන් සංඥාව නැහැ කියලා. මොකීට තේරුණාද දන්නේ. සංඥාවක් තියෙනවා නම් තේරුම් ගන්න සංඥාව තියෙනවා. මෙතන සංඥාව නැහැ. ඒ සංඥාව නැතිකමෙන් දන්නවා මෙන්න මේ සංඥා නැත්ත්වයකට මැරෙන්න ඉසල යන්න පුළුවන්. ඉතින් ඒක සඳහායි මම මේ తాවකාලිකව නෑදෑයෝ කුඩාව හොයවා මහත්වෝ අතෑදී ඒකට සූදානම් කිරීමක් වශයෙන් උයි මේ කුඩාව හොයවා මහත්වෝ භෝග පරිවර්තයෙන් අයින්ුනේ ඒ ටිකෙන් පස්සේ තමයි මේ විදිහට සියුම් කරණයක් සිද්ධ වෙන්නේ යතෝකෝ පොට්ටපාද බික්කු ඉද සකසඤ්ඤී හෝති සකසඤ්ඤාට ගියාට පස්සේ උඟ දෙන කියන්නේ නින්දට වැටුණා කියලා උඟ දෙන කියන්නේ ගැස්සිලා අවදි වුණායි කියලා එනතම් උඟ දෙන කියන්නේ අතරමං වුණායි කියලා අසරණ වුණායි කියලා මොකද මේ සංඥා විසින් දීලා තියෙන වචන ටිකේ ওই වචෙන්ට ওই වචනේ නැහැ. මොකද ඒක සංඥාවේ බුරු අහුවෙන තැනනේ. ඒ බුදුරජාණන් කියනවා යා සකසඤ්ඤී වෙනවා කියලා. කියන්නේ සංඥාව මත් කරන්න කරන විසිතුරු කරන්න කරන කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා දැපෙන දැමිලා නිකන් හරියට හිප්නොටයිස් කරගත්තා වගේ එහෙම නැත්නම් <clears throat> ඇනස්තයිස් කරගත්තා වගේ සිහිනති කරගත්තා වගේ <clears throat> මොහොන නිද්දාටපත් කරගත්තා වගේ ඒ වට ගන්නවා. වට ගත්තට පස්සේ බුදුන් සඳහන් කරලා තියෙනවා <clears throat> එයා තතෝ අමුත්‍ර තතෝ අනු අමුත්‍ර අනුභුබ්බේන සංඥාග්ගම් පුසති. එයා හරියට හීනෙකට අවදි වෙන්නා වගේ මේ කිසිවක් නැති එක තක්කුමුක්කුවක් නෙවෙයි මනෝ විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නැත්නම් කිසිවක් නැති බවට අවදි වෙනවා. ඒකට ඒ කියන්නේ සතියේ ඒ කියන්නේ වර්තමාන මොහොතට අවදි වෙනවා, එළඹ සිටිනවා, අප්‍රමාදී වෙනවා සතිමත් වෙනවා වගේ අරමුණ තියා අරමුණ පිළිබඳ සංඥාවක් නැතුව ඒ සංඥා නැති බවට අවදි වෙනවා කියන එක ඒක මේ භාෂාව අනුව බොහොම අමාරුයි ඉතින් සරුවචනාංශයට කියන්න පුළුවන් වෙන කෙනෙක් හිතන්නේවත් නැහැ. මේ සංඥා සංඥග්ග தത്വෙට ගිහිලා ඒකට අවදි වෙන්න පුළුවන් කියලා. ඒක බටහිර ලෝකේ කියලා තියෙන්නේ මේ මෙක්සිකෝවේ ඉන්න ආදිවාසීන් ඒගොල්ලෝ මායා ශිෂ්ටාචාරයේ ඉතුරු වෙච්ච මිනිස්සු ඉන්නවලු. ඒ මිනිස්සුන්ගේ ඒ මිනිස්සු සාමාන්‍ය අපේ වැද්දෝ ආගේ නැත්තම් ශිෂ්ට නාගරිකකරණය වෙච්ච පිරිසක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ ගෝත්‍ර නායකයෝ තාම ඉන්නවලු. ඒ කාලෝස් කැස්ටනීරා කියන ඒ පොත්පත් ලියන එක කියනවා. එයා සම්පූර්ණ ජීවිතේම ගත කරන්නේ මේ මිනිස්සුත් එක්ක මේ පොත් ලියන්නෙක් විදියට ඒ කට්ටිය ගෝත්‍ර නායකයා තෝරන්නේ හීනට අවදි වෙන්න පුළුවන් කෙනාට විතරයි. හීනෙක ඉන්නකොට Taman දන්නවා දැන් මේ හීනෙක ඉන්නේ කියලා එවැනි හැකියාවක් තියෙන කෙනෙකුට විතරලු ගෝත්‍ර නායකත්වයක් දෙන්නේ. ඉතිගාසේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවලු යට ඔප්පු කරලා පෙන්වන්නේ කියලා Taman හීනෙක ඉන්නේ හැබැයි හීනේ ඉන්න බව දන්නවා. හීනයක් අපිට පෙන්වන්නේ කවදාකවත් හීනේ ඉන්න බව පෙන්වන්නේ නැතුව අපි නින්දට වටලා හීනේ පෙන්වන්නේ. ඒකට අපි හීනේ කියන්නේ. නමුත් මෙයා කොච්චර මේක වශී කරනවද කියනවනම් හීනෙකට අවදිනවා. මෙතෙන්දි සරුවචාන්ස කියනවා සංඥාග්ගම් පුසති තතෝ අමුත තතෝ අමුත්‍ර අනුපුබ්බේන සංඥාග්ගම් පුසති මේ සංඥාව යන්න පුළුවන් අන්තිම නැට්ටට ගිහිල්ලා ඒක ස්පර්ශ කරනවා ඒකට අවදි වෙනවා ඒක මනෝවිකාරයක් නෙවෙයි ඒක දෙයන්නාසිකේ සෙල්ලමක් නෙවෙයි සරුවච්චන්නාසිකේ සෙල්ලමක් නෙවෙයි මමම එකින් එක ගෙවන් කිරීමෙන් සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙම එක සංඥාවක් උපදිනවා ශික්ෂාවෙම එක සංඥාවක් නිරුද්ධ වෙනවා. එන්නේ එන්නේ සියුම් කරන සියුම් කරන ගියාට පස්සේ මේකට සංඥා කියන චෛසිකයේ දිගේ ගියාට පස්සේ සර්වඥාන්සෙ පෙන්වනවා මේ සංඥාව මේ විදියට ශික්ෂාවක් මාර්ගෙන් තුනී කරගත්තට පස්සේ එයාට දැක ගන්න පුළුවන් වෙනවා සංස්කාර සහ විඥානවල ක්‍රියාකාරීත්වය. ඉතින් ගියාට පස්සේ යාට පේනවා චේතේමානස මේ පාපියෝ අචේතේමානස මේ සෙයියෝ. මම මෙතෙන්දී චේතනාවක් පහල කරොත් මගේ தત્ත්වය පාපී தત્ත්වයටපත් වෙනවා. කිසිම චේතනාවක් පහල නොකර ඉන්නවනම් මම ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ආර්යත්වයටපත් වෙනවා. එතකොට මේ චේතනාම්බික වේ කම්මං වදාමි නැත්නම් සංචේතනා කියන එක සංස්කාර වලට ਸਰවඥාන්සුදන වචනය. ඒ නිසා අපි මෙතෙන්ට යනකන් සංඥාව අඩු කරගත්තට පස්සේ විඥානයේ වලලු ලබත් කොසට බවන්න ASCII චේතනා පහල කරලා තමයි මේ தත්වෙන් අපි කලහප්පලා දාන්නේ. ඒ නිසා මෙයාට කල්පනා වුණොත් අර සංඥාග්ග තත්ත්වෙට ගිහිල්ලා චේතේමානසමේ පාපියෝ. මගේ හිතට මේලයි සංස්කාරයක්, චේතනාවක්, කර්ම රැස් කිරීමක්, ඕ රැස් කිරීමක් ආවොත් මම පාපී තත්ත්වයට යනවා. කබලෙන් ලිවට වැටෙනවා. අචේතේමානසමේ තියෝ. එතකොට චේතනාවක් නැත්තම් මගේ தත්ත්වය උසස් වෙනවා. මම ආර්ය தත්ත්වයට උත්තම தත්තරපත් වෙනවා අසේමානසයෝ අහංචකෝපන චේතේයං අபிසංකරේයං ඉමාච මේ සංඥා නිරුජ්ජಂತಿ අඤ්ඤත්‍ර ඕලාරිකා සංඥා උපජ්ජಂತಿ මම යම් විදියකින් මේ විදියට හොඳටම සංඥාව අඩු කරගෙන අදී අතකගා ඉන්න වෙලාවේ චේතනාවක් පහළ වුණොත් අபிසංස්කරණයක් ඒ කියන්නේ මේක ආලවට්ටම් කරන්න ගියොත් දියුණු පානු කරන්න හිතුවොත් මට සංඥාවක් උපදිනවා මේ තියෙන සංඥාකට වැඩිය ගොරෝසු සංඥාවක් මට උපදිනවා. මම කෙලෙසෙනවා. කෙලෙස් අන්තිම අඩු කරගත්ත එකේ මම මේ චේතනාව හරහා අபிසංස්කරණය කියලා කියන්නේ අංග සංස්කරණය. එහෙම නැත්නම් මේ ආලවට්ටම් කරන්න ගිහිල්ලා මේක ටිකක් හොඳ කරන්න ගිහිල්ලා මම අර මේ තිබිච්ච අන්තිම අඩු ලංසුරපත් කරපු සංඥාව ගොරෝසු සංඥාගම් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් මේකෙන් ගියාම ලොකු සාංශේ ඉන්න කාලේ කියනවා දසරත රජු රංගේ කකුළු වන්ටෙන් හදපු බෙරේ උපමාව ඒක මේ සංස්කෘතික සංස්කෘත සාහිත්‍යයෙන් ආපු එකක් මම හිතන්නේ કોઈ ඒ මේ උපමා කතාවලක් තියෙනවා ඒක මේ කේවට්ටියෝ මාළු අල්ලන මිනිස් දවසක් ගිහිල්ලා විශාල මැරිච්ච කකුලෙක අණ්ඩක් දැලකට පැටලලා ගොඩාවල්. ඒක හිතා ගන්න බැරි තරම් ලොකු නිසා මේ මිනිස්සු කරපු දේ නාලා පැහැදිලා සුද්ධ වෙලා රාජ්‍ය සභාවට මේක උස්සන ගිහලා රජුරන්ට පූජා කරාලු මෙන්න මෙහෙම විශාල කකුළු වණ්ඩක් හම්බුණා. ඊට පස්සේ රජුරෝ පුරোহিত බාහමණන් ඇහුවලු මේ වගේ දෙයක් අම්චා මොකද කරන්න ඕනේ කියලා. I think ඒවලු දවස් දෙකක් ඉඳලා කල්පනා කරලා මේකට ගාහන දෙපැත්තට මේ කපලා බෙර හමක් ගැහුවොත් මේකේ බුදුම සද්දයක් එන්න ඉඩ තියෙනවා. බෙර බෙර බෙරයකට ගත්තොත් මේ කියලා. පස්සේ ශිල්පියෙක් ගෙනලා හොඳ තුනී බෙර හමක් ගහලා දෙපැත්තට ඇස් දෙක හිටින විදියට හරි ගසලා රජුරෝ මේ තට්ටු කරපුවාම කෙරෙව්වාම රජුරගේ රාජධානිය තියෙන හරිය ප්‍රදේශයට සද්ද ඇහෙනවා. විශාල මේ ධ්වනි තරංගනිකුත් කරන්න පටන් අරගත්තලු මේකේ තියෙන සම්බර භාවයයි අර ලෙල්ලේ කට්ටේ තියෙන තුනි භාවය. ඉතින් රජුරෝ මේක මේ රාජ්‍ය භාණ්ඩාගාරය තිබ්බ හැමදාම භාණ්ඩාගාරික ඇවිල්ලා රජුරන්ට උදේවරුවයි හැන්දෑවරුවයි භාණ්ඩාගාරේ තොරතුරු දෙනවා. මේ තොරතුරු දෙනකොට කියන මේ සා වටිනා විශාල මේ බෙරයක් තියෙනවා. ඉතින් රජුරවන්ට කල්පනා කළේ මේ වටනාකම තිබුණාට බෙරෙන් වටනාකට සලකන්නෙත් නැහැ වැඩක් ගන්නෙත් නැහැ. ඊට පස්සේ රජුරෝ කිව්වලු එහෙමනම් අපි මේ බෙරේ වටිනාකම පේන්න මේකට මැණික් කොබ්බෝම කියලා. ඊට පස්සේ හොඳ මැණික් කාර්යයක් ගෙනලා අරක මැණික් කෙබ්බුවාට පස්සේ අර නිකම් බෙරේ අච්චර සද්ද තියෙන බෙරේ නිකම් බුබ්බු ගන්න පටන් ගත්තා. වැඩි වට්ටම් කරලා අලවට්ටම් කරන්න ගිහිල්ලා. ඉතින් අපිත් අර වගේ අන්තර්ම සුද්ධ කරලා තුන් ලෝකෙට කතා කරන්න පුළුවන් තරමේ සංඥාඥා ගියාට පස්සේ මැණික් කොබ්බන්න හදනවා චේතනා මාර්ගේ. ඉතින් එතෙන්දී ඒ බුදුරජාණන්සේ කියන්නේ මම උඹට කියනවා. උඹට මෙහෙම හිතෙයි. උඹ මෙහෙම කරපන් කියන මොනවත් නැහැ. උන්වහන්සේ එතෙන්දී සර්වඥ ප්‍රකාශයක් කරනවා. චේතේ මානසමේ පාපියෝ අචේතේ මානසමේ සෙය්‍යෝ. එයාට ඉතින් දෙයියෝ දුන්නා වගේ කල්පනා වෙන්න ඕනේ. මේ පෑදීදියට බොරදීයක් නොවේවා. මේ අනාකූල ප්‍රවාහය ආකූල නොවේවා. ඉතින් ආකූල නොවේවකත් ඒකත් චේතනාවක්. චේතනා නොකරන හිතුවත් ඒකත් චේතනාවක්. ඉතින් මෙතෙන්දී මේ මනුස්සයාට එනදී ඒක රූපයක්ද, වේදනාවක්ද, සංඥාවක්ද, සංස්කාරයක්ද, විඥානයක්ද මොකක්වත් නැහැ. නමුත් මේක සාරවත්ඥ ප්‍රකාශනයක්. චේතේ මානස මේ පාපියෝ, අචේතේ මානස මේ සෙය්‍යෝ. මම මෙච්චර පිරිසුදු කරගත්ත එකට තවත් ඇහැට කුණ දාගත්තා වගේ මඩ කරගත්තොත් පෑදිදිය මේ අනාකූල ප්‍රය ආකූල කරගත්තොත් මම පිරිනු. මොනම දෙයකින්වත් නෙමෙයි තීන්දුව වෙන්නේ Taman උසස් වෙනවද පහත් වෙනවද කියලා චේතනාව. මේ චේතනාම්බික වේ කම්මං වදාමි කියන නිසා මේ කර්ම රැස් වෙනවා කියන එක චේතනා මාර්ගෙන් කතා කරන්න පුළුවන් කර්ම. චේතනා කර්ම මාර්ගෙන් කතා කරන්න පුළුවන්. නමුත් සංස්කාරපච්චය විඥාන කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සංස්කාරයක් ඇතිවීම නිසා විඥානයක් වාසිය ලැබනවා පදනමක් ලබා ගන්න බැරි තැනක පදනමක් ලබනවා. එනිසා සංඛාර තමයි විඥාණයට läග ගන්න, අඩිය ගහ ගන්න පදනම සකස් කරලා දෙන්නේ. ඒ සකස් කර දීම සිද්ධ වෙන්නේ නිකන් එන්න බැරි කම නිසා. යමක් චේතනා නොකර ඉන්න එක ශ්‍රේෂ්ඨකම කියලා දන්නේ. අපි හිතන චින්තනය හොඳ දෙයක්, කල්පනා කිරීම හොඳ දෙයක්, අනාගතය ගැන හිතන එක හොඳ දෙයක්, සැලසුම් කිරීම හොඳ දෙයක්, නිර්මාණශීලීත්වය හොඳ එකක්, ප්‍රගතිශීලීත්වය හොඳ එකක් ඔක්කොම පටන් ගන්න චේතනාවෙන්. ඒක නිසා අච්චර පිස්සු කරාට පස්සෙත් හිතන්න යෑම හිතනවා. ඉතින් මං ගැන මං හිත නැත්නම් ආය වෙන කවුද මම ගැන හොද සුබදීත්‍ය සලකන්නේ. ඉතින් අර වගේ පිරිසුදු වෙච්ච වෙලාවේ චේතනා දාගන්න. ඒ දැමීම නිසා ඇහැට ಗುಣ වැටෙනවා වගේ අච්චර පිරිසුදු වෙච්ච මේ සංඥා දුර්ලභ කරගත්ත තුනී කරගත්ත සංඥාග්ගයටපත් වෙච්ච සකසංජී තත්ත්වයටපත් වෙච්ච සංඥාවට කුණක් වැටිච්ච ගමන් ගැස්සිලා ඇහැරෙනවා. එතකොට තේරෙනවා ඉස්ලාම නිින්ද කියලා ඉඳලා තියෙනවා. මොකද ඉතිසල වෙලාවේදී හඳුනාගන්න සංඥා තිබිලා නැහැ. ඒ ගොරෝසු වීමත් එක්කම මොන හරි ගොරෝසු සංඥාවකත් එක්කම ගැසිලා අවදි වෙච්චාම ඊට තේරෙන්න පටන් ගන්නවා මේට ඉස්සෙල්ලා මට මොකද වුනේ කොහෙද හිටියේ කොච්චර වෙලාවක් හිටියද කොතනද හිටියේ කියලා මතක නැති ඉතින් අර මේ භෞතික ලෝකයේ මේ දැනුම වමාරීම හරහානේ දැනුමනින්නේ. දන්න දේ කියන්න පුළුවන් නම් ඌ දක්ෂයා. ඒක නිසා ඉස්කෝලෙන් පාස් වෙන්න නම් වමාරකෑම දන්න එක වෙන්න ඕන. ඌ ඩක්සයි. ඉතින් මෙතනදී වමාරා කන්න බෑ මොකද වමාරන්න දෙයක් නැහැ. ඒ නිසා එයාට අධ්‍යාපනයේ දිනු වෙච්ච කෙනාට පේන්න තියෙන්නේ මේක පෙරදිල්ලක්, වැරදිල්ලක්, අසරමං වීමක්, මම නැති වීමක්, හැඳි ගෑවි යෑමක් කියන. ඒ නිසා ඊට පස්සේ අර ගැස් මොනවද දන්නේ නැතුව චේතනාව රිංගනෝ. ඒකට කියනවා අසම්පජාන මනෝ සංකාර කියලා. තමන්ගේ පාලනකින් තොරව සිදු වෙනවා හිත හිත විසින්ම ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. ඒක තමයි අපි මෙතෙක් කළා සංසාර ගෙනාවේ අපේ පෞරුෂත්ව ලක්ෂණ කියන්නේ, අපේ රුචි අරුචිකම් කියන්නේ, අගයන් ආඩම්බරයන් කියන්නේ, ඒව ඒ වගේ වැඩ බාර අරගෙන ගන්න. අපි ඒ තරම් ඒවට පොහොර දාලා අනුමත කරලා ඉතින් ඒ නිසා ඒව මොකක් හරි එකක් ඇවිල්ලා අපිට අර ඇහැට මොන හරි කුණක් දාන. දාපු ගමන් ඇවිසිලා තේරෙන පටන් ගන්නවා මට දැන් <clears throat> තිබුණු මේ මේ සංඥා නිරුද්ධ වෙනවා සංඥාගේ නිරුද්ධ වෙනවා සක සංඥා නිරුද්ධ වෙනවා අඤ්ඤත්‍ර ඕලාරිකා සංඥා උප්පජ්ජන්ති. ඕලාරික සංඥාවක් එනවා. මේ දේ වුණාට පස්සේ <clears throat> ඒ ඇතිවෙච්ච ඕලාරික සංඥාතිකයේ දුවන එක තමයි නිත්‍ය සංඥාව සස්සත දිට්ඨිය ඇති කෙනාගේ වැඩි. නමුත් විග්‍රහ කරලා බැලුවොත් ඒ වගේ ඕලාරික தත්ත්වයට ආවේ නැත්නම් ඊට ඉස්සලා සියුම් බවත් වෙන බව සංසය සාපේක්ෂව දැනගන්නත් බෑ. ඒ නිසා ඕලාරික බවට ආපු ගමන් හික්මීමක් තියෙනවා. එහෙම නැත්නම් ශික්ෂාවක් තියෙනවා. මොකද අර තිබිච්ච සියුම්කම හොඳයි. දැන් මේ තියෙන ඕලාරික සංඥාවක් කියලා අඳුනාගත්තා නම් යන්න ඕනාහන්නේව චේතයං නාබි නහි න නචාබි අபிසංකරය මම අනේ මීට පස්සේ මේ වගේ වෙලාවට හේතනා පහල කරන්නේ නැත්නම් හොඳයි සංස්කරණයක් කරන්නේ නැත්නම් හොඳයි කියලා තේරෙන්නේ වැරදුනාට පස්සේ වැරදෙන්නේ ගොරෝසු තත්ත්වයකට ඇවිල්ලා. මෙතන තියෙනවා එතකොට ඒ මේ ශික්ෂාවක මේකට ඉතින් අපිට කියන්න බෑ සමත ශික්ෂාව කියලා. මේකට කියන ප්‍රඥා ශික්ෂාව කියලා. තේරුම් අරගන්නවා මගේ හිතට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි මේ හොද්ද බොර කරගන්න හදනවා. පැහැදිලි වතුරට වර්ණයක්, ගන්ධයක්, රසයක් දාන්න හදනවා. දාපු ගමන් වතුර කෙලසෙනවා. මොනක්වත් එකතු නොකර ඉඳලා පොට්ටපාදින් ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. පොට්ටපාද කියපු කතාවෙත් තියෙනවා අනිත් හතර දෙනෙක් කතා කරලා තිනවා. හතර දෙනාම කියලා තිනවා මේ தත්ත්වය අහම්බෙන් උපදින දෙයක්, දීයන්ාංශයෙන් දෙන දෙයක්. මේක තමයි සංඥාව කියලා කියන්නේ. ආත්මය කියලා කියන්නේ මේක උකත් සමා බ්‍රාහ්මණයන් විසින් එක එකනා හිතට දාන දෙයක්. නැත්නම් ਸਰබලධාරී දෙවියන් බ්‍රහ්මයන් වෙයි හිතර දාන දෙකක් කියලා මිනිස්සු කියනවා. මොකද මිනිස්සෙක් හිතන්නේ මේ தത്വෙදි මට පහළණයක් හික්මීමක් ශික්ෂණයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මිනිසෙක් වශයෙන් කරගත්ත විතරක් නෙමෙයි පොට්ටපාද වගේ අන්‍ය තීර්ථක පරිප്രാජකයෙකුටත් ගිහිල්ලා කියනවා නචේව අபிසංකරේයන් න චේන චේව චේතේයන් න අபிසංකරේයන් ඊමාශර කල්පනාවෙන් තුනේ දැන් උල් චේතනාවක් ආවා දැන් ගොරෝසු වුණා ඒ නිසා මම දන්නවා ගොරෝසු තැන ඉඳලා බලනකොට ඉඳලා තියෙන්නේ සියුම් තැනක ඒක මා විශ්ින් කරලද සකස් කිරීමක් කතාන්තර ගෙයිතිලක් සංස්කරණයක් සංඛාරයක් කර්ම රැස් වෙනවා. අර මොනක්වත් නැතන කර්ම රැස් වෙන්නේ නැහැ. ආන් එහෙම දැනගෙන මෙයා කවදා හරි මේ වගේ මේ ගත්ත අදහස එදිනදා ජීවිතේ අනවශ්‍ය විනිශ්චය කරන්න යන්නේ නැතුව අනවශ්‍ය තීන්දුව ගන්න නැතුව අනවශ්‍ය චේතනා පහළ නොකර ඉන්න මේ ගත්ත ඉතු ඉතා සියුම් වෙලාවේදී ගත්ත නාම ධර්ම මත ගත්ත මේ අදහස රූප ධර්මයට දවසේ නාම රූප ධර්ම ඥාන ඥාන රූප පරිච්ඡේද ඥානය පිළිබඳ උගාක් සියුම වැටෙන්න පටන් ගන්නවා හැම නාමයක්ම හැම රූපයක්ම අපෙන් චේතනාවක් ඉල්ලනවා හැම නාමයක්ම හැම රූපයක්ම අපිව බඳනවා මොකක් හරි දෙයකට මේක හොඳයි කියපන් නැත්නම් නරකයි කියපන් නැත්නම් ඔබ චපලයි එක්කම UNP වෙන්න ඕනේ නැත්නම් ශ්‍රී ලංකාව වෙන්න ඕනේ දෙකම කන්න බෑ අපි හිතනවා හරියටම දිගටම UNP වෙලා ඉන්නවනම් හොඳයි කියලා නැත්නම් ශ්‍රී ලංකාව වෙනවා හොඳයි දහනායක හොඳ නැහැ දහනායක අර පක්ෂයට තමයි මේ පක්ෂයට තොණ්ඩ මොනොත් හරි නැහැ තොණ්ඩමුණුත් ඒ පැත්තට යනවා මේ පැත්තේ චපලයි කියලා. ඉතින් ඒක නිසා අපි අර මේ මම පෞරුෂත්වයක් දේශපාලන කොන්දක් ඇති වෙන එකම පක්ෂකින් තෝනෑ කියන අදහසට යෑම ඇති කරන්නේ නාම රූප හරහා. නමුත් මේ නාම රූප හරහා විනිශ්චයක් නොකර සිටීම. අවිනිශ්චිත කියන කෙන සැකේ නෙමෙයි මෙතන කතා කරන්නේ. ශික්ෂාවක් විදිහට නොකර සිටීම පටන් ගන්නේ ඇතුළෙම පටන් ගන්නේ නාමයෙන්. චේතනා නොකර සිටීම හරහා ඊට පස්සේ තමයි එයා රූප වලට යන්නේ. ඒසා නාම රූප පරිච්ඡේ ඥානේ පටන් ගන්න රූපෙන් තමයි. අන්තිම විනිශ්චයනකොට නාම ධර්මයක් කරා තමයි මේකේ තියෙන સંદર્ભයේ ගැඹුරු තේරුම් ගන්න. ඊට පස්සේ ආයෙක රූප ධර්මයට අතුල් කරනවා කියන එක තමයි නැගිටට පස්සේ. පරියන්කෙන් නැගිටට පස්සේ සක්මනේ ඉන්නකොට හරි ඉදින්දා වැඩ කරනකොට හරි ඒ තද බල හැඟුම්overline විනිශ්චය කෙරුවොත් වන්දි ගවන්න වෙනවා. ඒ අණුව අපාගත වෙන්න වෙනවා නැත්නම් දිවි ලෝකේ යන්න වෙනවා. ඔය දෙකෙන්ම සිද්ධ වෙන්නේ විඥානයේ පෝෂණය ලැබෙනවා. ඒ නිසා ඒ ඕන කෙනෙක් විනිශ්චයක් ගත්තාම බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක සිංහල අටුවා විස්තර කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. එයාට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මෙයාට මෙහෙම කියන්න අයිතියක් තියෙනවා. මට පුළුවන් දෙන්නට විරුද්ධ වෙන්න තුයි ඉන්න. ඒක පේන්නේ චපලකමක් වගේ. ඒ නමුත් අපිට කිව්ව හැකි අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියලා අක්කත් එක නංගිත් එක තරහ වෙන්නේ නැහැ මල්ලිත් එක තරහ වෙන්නේ නැහැ හැබැයි අම්මා හොඳයි කිව්වත් වැරදි කියනකොට මල්ලි ඊ කියනවා තාත්තා හොඳයි කිව්වත් වැරදි කියනකොට නංගි ඒ කියනවා සිරියය කියනවා ඒ නිසා නංගිය මල්ලිය පවසමි දෙන්නම හොඳේ කියලා ඔය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඉතින් කවුරු හරි කියනවා නම් බැඳපු මිනිහෙකුට මේක කරන්න බෑ රාජ්‍ය නායකයට මේක කරන්න බෑ. පරිපාලකයට මේක කරන්න බෑ. කරන්න බැරි වුණාට කමන්නේ උඹ ඒ නිසා කෙරුවොත් ගෙවන්න වෙන්නේ උඹට පවුලට නෙවෙයි. රටවැසියට නෙවෙයි. ආයතනයට නෙවෙයි. උඹටයි ගෙවන්න වෙන්නේ. උඹ මේ පුම්බගෙන ආරකේ ලොක්ක මේකේ ලොක්ක හේලඹ තීන්දුවක් ගත්තොත් යේසුස් වහන්සේ කිව්වේ කිව්වේ උඹ අනුන් ගැන තීන්දුව කරොත් යක්ෂයා උඹ ගැන තීන්දුව කරාවි. උඹ අනුන් ගැන තීන්දුව කරන උඹට සුදුසුකමක් නැහැ. උඹ සුදුසුකමක් එනහනම් එන්නේ තණ්හාව හරහා. මාන්නේ හරහා, ditthිය හරහා. ඒ නිසා විනිශ්චය කරන්න Tamanට එන මේ තල්ලුව, ඒන උනන්දුව දිහා බැලුවොත් Taman විසින් පටවගත්ත නම්බුකාර தත්වයක ඉඳගෙනයි අපි විනිශ්චයකට අවශ්‍යතාවය මතු කරන්නේ. මෙතනදී අපිට එන්නේ ඒක බින්දට ලේස මාත්‍ර හැඟීමක් එනවා. හිතන කෙනා දුර්වල වෙනවා වැටෙනවා. චේතනා කියන්නේ මෙතන සංස්කරණය අபிසංචේතන අන්න ඒ නිසා එතෙන්ට ඒ පාඩම පුත්‍රජානන්සේ උගන්වන සංඥාව අන්තිමට ගෙනලා එතකොට සංස්කාරය ඇති වුණොත් සංස්කාර නිසා විඥාන පහළනවා අවිද්‍යාව අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා අවිද්‍යාව දන තණ්හාමාන දිට්ඨි වශයෙන් පෙන්වන්න පුළුවන් දිට්ඨි අවිද්‍යා තණ්හා වශයෙන් අවිද්‍යා වෙන් කරලා තිබුණට අවිද්‍යාව තියෙන නිසා යාට නිකන් ඉන්න බෑ 10 කඩිකුලප්ප මොනවාරි කරන්න කලබල වෙනවා කලබල වෙච්ච ගම විඥානේ ඒකෙන් අතිරේක ලාභ ලැබෙනවා විඥාණයට ඕනේ මොකක් හරි මේ පොදු කරගත්ත දේ දෙකට බෙදා ගන්නයි විඥාණය කරන්නේම ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි දෙකට බෙදලා එයාගේ නායකත්වය ගන්නවා ඔක්කොම සමතත්වයටපත් වෙච්ච ගම බෙදීමක් නැති නිසා විඥාණයට ඒ අතිරේක වාසිය ලබන්න බෑ එන්නේ සමතත්වයටපත් නොවි අවුල් කිරීම සඳහා තමයි මෙතෙන්ට චේතනා එහෙම නැත්නම් මේ අபிසංස්කරණ මේ ගෙත්තම් පන්නම් වැඩ. එහෙම නැත්නම් මේ ආලවට්ටම් වැඩ. දසරත රජුගේ මණික් ඔබන වැඩ. මේ ඔක්කොම එන්න තියෙන්නේ අපිට පේන්න නම් අපි පෙන්වන්න මේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා තමයි යන්න හදාන්නේ. ඒවත් අන්තිමට තමන්ගෙම තණ්හාමයි තමන්ගෙම මාන්නයයි තමන්ගෙම දික්කයයි මේක වැඩ කරන්නේ මේක නිසා කියන්නේ කියවෙන්නෙත් නැහැ මේ තණ්හා මාන දික්කියට වෛර කරන්න කියලා. තමන්ට තියෙන්නේ මේ යාන්ත්‍රණය දැනගන්න එක විතරයි. දැනගත්තට පස්සේ කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ කියලා තමයි තේරෙනවා. නොකර ඉන්න යන්න එපා. නොකර ඉන්න බෑ. මේ ලෝකේ කියලා කියන්නේ මහ විශාල වේගකින් යන තරම්. දැන් වැඩ කරන දැනගන්න මම මේ තීන්දුව අරගත්තේ තණ්හා වැඩි කරගන්න. මගේ බඩ බොක්ක පුරව ගන්න. නැත්නම් මාන්න වැඩි කරන්න. මම උස තනක තියලා මමත් ලොක්ෙක් කියලා පෙන්නන්න. ඒ නැත්නම් මේ සක්කාය දිට්ඨිය මට විතරයි මේ වගේ දෙයක් කරන්න පුළුවන් අනික් මිනිස්සු මැට්ටෝ. උණ්ඩ තේරෙන්නේ මට පුළුවන් කියලා අර විනිශ්චය කිරීමේ හැකියාව මේකට කියනවා අධිකාරී ශක්තිය කියලා. එහෙම නැත්නම් ਸਰබලධාරී ශක්තිය මහිලාගේ විතරයි තියෙන්නේ. අනික් අයට බෑ කියලා පෙන්වන්න හදන ගතිය නිසා තණ්හාමාන දිට්ඨි වැඩනවා. අන්න ඒක දන්නවනම් ඒ දැනගෙන Tamanne කරදාගේ අමේ තීන්දුව මං ගන්නෙ මේ ආර්ථිකමය නැත්නම් තණ්හාපැත. මාන්නේ දේශපාලන වාසිය සඳහා. නැත්නම් දිට්ඨි සමාජ සේවකයෙක් වශයෙන් පෙනී හිටින්න මමත් ලොක්ෙක් කියලා පේන්න. මේවා කිරුවට කිසිම දෝෂයක් නැහැ. Taman දැනගන්න ඕනේ පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන හීන් නූල මොකද්ද කියලා. අන්නේ හීන් නූල වෙනුවට නිකන් බයිලා කතා කරන්න යන්න එපා. මම අරකලා මේ ආරක නිසයි කරන්නේ මේක නිසයි කරන්නේ කියලා කොහිල කටු යන එක ඉවසන්න තමයි බැරි. කිඹුල කෑවට ඉවසතයි. මේ කෙලෙසි හොඳටම අඳුරගත්තා. මේ කෙලෙසෙන් ඉඳගෙන මෙයා කියා පාන්න හදනවා නෑ මම නම් මෙහෙම මෙමය මෙහෙම මෙමය මෙහෙම මෙමය කියලා. ඉතින් ඒකට හා හා ඔය ඇති කියලා තමයි කියන්නේ. බුදුජානනාථ ළඟට ගිහලා කාටවත් එහෙම කියා පාන්න දෙයක් නැහැ. මොකද බුදුජානනාථේ තුනේම ඉහළම දණ්ඩේ යන්න පුළුවන්කම තියෙද්දී රජසැප ලබන තියෙදි බිමට බහැලා යු ගන්නන්නේ මෙන්න මෙතෙන්දී අල්ලත හැකි විඥාණය ෂාට විදියට මායාවී විදියට සංස්කාර හරහා සංස්කාර කියන්නේ තමන්ගේම දරුවෙක් විඥානේ චෛතසිකයක් බලල්ලතක් බලල්ලත ලවා කොසටේ බා ගන්න හැටි බාගත්ත ගමන් විඥානේ මේ රූප තියෙනවා රූප නැති තත්ත්වේ. චේතනා තියෙනවා චේතනා නැති තත්ත්වය කියලා දෙකට බෙදලා පාලනය පටන් ගන්නවා. ඒ නිසා මේ සංඥාව <clears throat> හැකි මට්ටමට තුනී කරලා සංඥග්ගයටපත් කරලා සක සංඥාටපත් කරලා ඒකට අවදි කරවලා සත්‍යමත් කරවලා ਸਰවඥාති <clears throat> කියන ඔබට ශික්ෂාවක් තියෙනවා මෙතනදී ඔබට අනස් මේ අසහනකාරී තත්ත්වයක් කියලා පෙළෙන ගතියක් එනවා අඩුපාඩුවක් දැනෙනවා තවන ගතියක් දැනෙනවා ඒ තවන ගතිය නිසා උඹට මොනවද කරන්න හිතෙනවා ඒ කරන හැම දෙයක්ම කර්මපටපත් වෙනවා මේ අසහන මේ තවන ගතිය ආර්ය දුක්ඛ සත්‍ය කියලා දැනගනි ඒක දුකක් ඒක අඩුවක් ඒක තවන ගතියක් ඒක පෙළෙන ගතියක් නමුත් උඹ දැනගන්නේ මේ උප්පරීම සතියෙන් උඹ දුක බසලා තියෙනවා කර්ම නැති තැනට උඹ දුක බස්සලා තිනවා කාටවත් දුක් නොදෙන තැනට. ඔබ දුක බස්සලා තිනෝ Tamanට ඔයිට වැඩි දුකක් අඩු කරන්න බැරි තැනට ඕකට මේ ස්මාර්ට් වෙන්න යන්න එපා. ඔබ බාරගනින් ඔබ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔය තමයි තවන ගතිය පෙන්න ගතිය කියන්නේ බොයිට වැඩි භාවනා කරත් ඔය දන් දුන්නත් කොහෙ ගියත් ඔයිට වැඩි බස්සන්න බෑ. ඕක බාරගන්නේ කියනවා පරම ආර්ය දුක්ඛ සත්‍ය පරම සත්‍ය වාර ගැනීමක් මිස මේකට මට පිළියම් කළ හැකි කියලා තම තන්න ඇති කරගන්නේ, මාන ඇති කරගන්නේ, ditthi ඇති කරගන්නේ. ඉතින් ඒකට මේ தත්තට නැවත නැවත යමින් අපි කොච්චරක්නම් නෛර්යානිකත්වය අවබෝධ කරලා තියෙනවා. අපි කොච්චරක්නම් ධර්මයේ තියෙන බුදුරජාණන්සේ පෙන්වන දෙන මේ කාරණා තේරුම් ගන්න පුළුවන්ද? ඒ ගැන සංවේගය උපදින්නේ මේ தත්තට බොහෝ දෙනා ගිහිල්ලා තියෙනවා. නමුත් ගියාට පස්සේ යා අයිය වෙන්න හදනවා. ස්මාර්ට් වෙන්න හදනවා. මේකත් නැති කරන්න හදනවා. අර ඒ වෙලාවේ පේනේ දවන දවන ගතිය දුක කියලා කියන්නේ මදි පාඩු ගතිය අසන්තෘප්ත භාවය තවන පෙළන ගතිය මේකට චේතනා මාර්ගයෙන් මේක නැති කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කුසල ඡන්දයෙන් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේක බාරගත්ත දවසේ මෙච්චර තමයි යන්න පුළුවන් අඩුම දේ ඔබ මේක තියෙද්දි හොඳ ලස්සන ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඔබ ඕන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි මේක තමයි මේ මේ අඩිය පාදම. මේ පාද වෙනස් කරන්න බෑ. මේක භවයේ කොතනක හිටියත් වෙනස් කරන්න බෑ කියලා මේක බාහිරගත දාසයට පේනවා මේක දන්නේ නැතුව මිනිස්සු මේ ආර්ථික සමීකරණ, දේශපාලන සමීකරණ, සමාජික දේවල් හදන්න හදන්නේ මේ මුලට ගිහිල්ලත් නැහැ ගියාට පස්සේ ආයෙක තමන්ගේ ලැජ්ජාවට බාර අරගෙන මේ පෙළෙන තවන ගතිය මගේ අඩුපාඩුකමක් කියලා මේක විශ්වගත තත්ත්වයක් කියලා දන්නේ ආර්ය දුක්ඛ සත්‍ය බව දන්නේ මේකයිටයි මේක දක්කණ්ඩයි භාවනා කරන්න කියලා දන්නේ නැතුව මේකත් හදන්න හදනවා එතකොට බුදුරජාණන් කියනවා ඔබ තර්කයේ ඉක්ම වැව්වා ඔබට මනස යන්න පුළුවන් තැනට එහාට ගියාම ඔබ දරන්න පුළුවන්. පොට්ටපාය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහන්නේ මේක දුකක්. මේක පෙළෙන ගතියක්. නමුත් මේකට සතිය කියපන්. මේකට සම්පජඤ්ඤය කියපන්. මේකට ප්‍රමෝදේ කියපන්. මේකට සුඛේ කියපන්. පස්සද්ධිය කියපන්. ඔබ දැන් ඇවිල්ලා තියෙන යන්න ඕනේ අඩියට ඔයින් එහාට හොට හොට කොට කරගන්න යන්න එපා. ඕක බාරගත්ත ගමන් ඔබ මීට පස්සේ බැරි දේවල් වලට අත ගහන්නේ නැහැ. මේක තේරුම් ගන්න වෙනවා. එදාට තේරෙනවා දුක නම් මහණේ දුකක් තමයි දුක දුකක් බව තේරුම් ගන්නා විතර සැපක් මුළු ලෝකෙම නැහැ. එතකොට ප්‍රයත්න කරන්න යන්නේ පුළුවන් තරම් බලනවා දුකේ අඩු ලංසොර කියලා නතර කරනවා මිසක් කේවල දුක් නැති තත්යක් මේ ලෝකේ නැහැ. සාපේක්ෂ දුක් නැති තත්යක් තියෙයි. සාපේක්ෂය යන්න පුළුවන් තැන තමයි සංඥාව අඩු කරලා සක සංඥා එහෙම නැත්නම් කියනවා සංඥග්ගයට යන්නේක අනික සීසන් උනාට පස්සේ ඒකට පුරුදු උනාට පස්සේ මෙතෙන් ගිහිල්ලා තවදුරටත් දත කන්න නැතුව, වලි කන්න නැතුව මේක බාර ගන්න ගිය දවසේ බුදුසෙන් සඳහන් කරලා තියෙනවා සංඥා නිරෝධයටපත් වෙනවා. එතකම්ම සංඥාවේ තියෙනවා සංස්කාර අවසන ගතියක්. සංස්කාර වල තියෙනවා සංඥාවේ මේ தത്വයේ තියෙන අසම්පූර්ණ භාවයේ මත ඇවිස්සලා මේ ප්‍රොපෝසල් ගෙනත් දෙනවා. white papers ඉදිරිපත් කරනවා. මේකට මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කුසాగ්‍ර බුද්ධිමත් සැලසුම් ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරන්වත් උත්සාහ කරන්නේ නැති දෙයක් වෙනස් කරන්න. මේ දුක්ඛ සත්‍ය කියන එක වෙනස් කරන්න බෑ. ඒක නිසා භාවනා කරන එක මෙතෙන් කියලා බැලුවොත් මේ තියෙනවා. දවින තැවෙන ගතියක් තියෙනවා දරන්න පුළුවන්. අපි කියන්නේ ඒකට ගාලල්ලා ඔය ඉන්න. ඊට පස්සේ ආ සැලසුම් කරන්න යන්නේ දැනුමින්. Tamange මේ ලෞකික දැනුමින් මේකට සැලසුම් හදන්න යන්නේ. හදන්න ගියේ නැති ගමන් විඥානේ මේ බෙදලා රාජකම් කරන්න යන්නේ නැහැ. ඒකට එයා දන්නවා අවිද්‍යාවෙන් මම මෙතෙක්කල් මේකටත් උත්තර හොයන්න හැදුවා. බුද්ධ ආදී උත්තරමංශත් උත්තරේ වෙන්නේ නැහැ. උන්වහන්සේලා මේකට නමක් දීලා පැත්තකට කරා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. අවිද්‍යාව විද්‍යාව බාටපත් වෙච්ච ගමන් සංස්කාරවල කරන්න ඕන සංස්කාර ටික කරනවා. බඩගිනිනකොට බත් කන්න ගියා කරේ හම්බ කරන්න ඕවා සංස්කාර තමයි. කටයුතු කරන්න ඕන. මේ වගේ මට්ටමකට ගිහිල්ලා තවදුරටත් සංඥාව මෙහෙවන් නැති වෙනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා අවිද්‍යාව නැත්තම් අඩු කරන්න පුළුවන් තරමට සංඥාව අඩු කරනවා ඉන් එහාට යන්නෙත් නැහැ මේ එදිනදා ජීවිතේ පවතින සංඥාවල් සාමාන්‍ය කර්මපාන රස කරනවා ඒව වළක්වන්න ගිහිල්ලා අත්කල මත අනුගෙට යන්නෙත් නැහැ. නොකනෝ බින්දයක් නැහැ. ඇඳුන් නැතුව ඉන්න යන්නේ නැහැ. ගෙවල් දොරවල් නැතුව ඉන්න යන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේ කරනවා ප්‍රයෝජනෙට සලකලා. ඒවත් අතිශෝක්තියකට යන්නේ නැහැ. සුකෝපභෝගීත්වයට යන්නේ නැහැ. ඒකල මෙතෙන්ට ගන් හිත ගෙනල්ලා කියනවා මේක බාර ගන්න. මේක තමයි පෙළන ගතිය, තවන ගතිය. ඕක උඹේ දුකක්වත්, උඹ නිසා ඇතිවෙච්ච දෙයක්වත්, අනුන්ට දෙන්න පුළුවන් එකක්වත් අනුගයක් අඩු කරන්න බැරි ඉක්ුත් නෙවෙයි. මේක දන්නේ නැති නිසා හුදී ජනතාව මේක නැති කරන්න පිළියම් හොයනවා. මේකට පිළියම් කරන්න බෑ. පිළියම් කරන්න බැරි බව දැන ගැනීම තමයි සතහට වෙන බව දුකට වේදානන් වෙන බුදුහාමුදුර අපිට කියලා දෙද්දී නමුත් ඒක එතෙන්ට යන්නේ නැතුව හිතලා ගන්න බෑ. මේ මොකද්ද මේ කතා කරන්න කියලා හිතලා ගන්න බෑ. පොතකින් බලන්න බෑ. එතන ගියාට පස්සේ තව දුරටත් කැසපට ගහන්න නැතුව, වලිකන්න නැතුව, ප්‍රයෝග කරන්න නැතුව අමේ තමයි ආර්ය සත්‍ය කියලා තේරුම් ගන්නකොට අවිද්‍යාවට තනක් නැහැ. සංඥාව සංඥා නිරෝධිත තත්වයට යනවා. එතකොට බුදුජානනාංශේ විස්තර කරලා අහනවා පොට්ටපාද උඹ කවදා හරි උඹ මොකද හිතන්නේ මේට ඉස්සලා මේ වගේ අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තියක් ගැන අහලා තියෙනවාද අපිටත් බඩේ ලියනවා මේ වචනේ ඇහෙනකොට. අනුපුබ්බේන සංඥා සමා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය. අනුපූර්වයෙන් සංඥා නිරෝධයට ගිහිල්ලා ඒ தත්ත්වයට සමවදිනවා. පොට්ටපාද කියන කදාවත් මං අහලා නැහැ කියලා. පොට්ටපාදියා අපි අහලත් නැහැ. අහලා නෙවෙයි කියලා තියෙන අපි හැබැයි අත්දකලා තියෙනවා. අපි මේකට වෛර කරලා තියෙනවා. අපි මේකට මේක දුරුවන් කරන්න උත්සාහ කරලා තියෙනවා සංස්කරණය කිරීම හරහා. ආලවට්ටම් කිරීම හරහා. ඒක නිසා ඒක අපරාධයක් නෙවෙයි. පවක් අකුසල කර්මයක් නෙවෙයි. නමුත් මැනික මැනික බව දන්නේ නැහැ. පොට්ටය මැනිකේ පය වැදුනට අහුලන්නේ. ඒ නිසා භාවනා කිරීම නැත කරන්න අරගයි. බණ හිල්ල නැත කරන්නත් අරගයි. බණ ආමින් භාවනා කරමි යනකොට වේලාවකට තමයි තේරෙයි මේ යම් ප්‍රමාණික අසහනකාරී තත්වයක් තියෙනවා. ඒ தત્ත්වයේ දුක්ඛාරිය සත්‍ය වශයෙන් තේරුම් ගන්න ඒක යසාගෙන සතියේ අලුතෙන් සැලසුම් ඉදිරිපත් කරන්නේ නැතුව පෑදීදියට බොරදී දාන්නේ නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව ප්‍රපංච කළ යුතු නැත්නම් වල ප්‍රපංච කරන්නේ නැතුව සැක කළ යුතු නැත්නම් වල සැක කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් <clears throat> මේ කාටවත් කියලා දෙන්න බැරි වෙයි. නැත්නම් ඒ ඉන්න මිනිස්සයාට ඔය කියන අනුපුබ්බේන අபிසඤ්ඤා නිරෝධ සමාපජ්ජනයට සමාදින්න පුළුවන්. හැබැයි ඊගා චිත්තක්ෂණේ සමාපත්තියෙන් කැඩෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වෙන දෙයක් මේ ජීවිතය ඇතුළත මනස මානසිකත්වය ඇතුළත පරිණාමයේදී අපි ළඟ තියෙනවා. ඉතින් ඒකට අපි කොහොමද ව්‍යාකරණේ ඇතුල් වෙන්නේ. භාෂාවෙන් ඇතුල් වෙන්නේ කියන එක විශාල අභියෝගයක්. නමුත් මේක කළ හැකියි. කළ කරන්න බෑයි කියලා ප්‍රතික්ෂේප කරන එක සාධාරණීකරණය කරතයි. මොකද මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට මෙතෙන්ට යනකම් ප්‍රායෝගික தත්ත්වය ඇති කරන්නත් ඕනේ. ඇති කරලා මෙන්න මෙතෙන්දයි මේ බුදුහාමුදුරුව අපිට ඇඟිල්ල දික් කරගෙන ඉන්නේ. මෙතන යමක් කළ යුතු නම් ඒකට කියන තියෙන යමක් නොකර සිටීම කියලා. කළ යුතු යමක් මොකද්ද කියලාවත් කියන්නේ ඔතන ගිහලා මොනවක්වත් නොකර ඉන්න. නොකර හිටියටවත් බෑ. මේ නොකර ඉන්නකොට මේකේ මණ්ඩි මිදෙන හැටි. මේකේ එන්නේ එන්නේ එන්නේ මේක තැම්පත් වෙන හැටි පිළිබඳව අහලා හරි දැනුම තියෙනවනම් තේරෙනවා. මම නොකර හිටියට නිකම්ම නිකන් ඉන්නව නෙවෙයි. හොඳට බලාගෙන හොඳට අප්‍රමාදව හොඳට එලඹ සිටි සිහියේ ඒ ධර්ම නියාමයේ බලනවා. මේ හේතු ඇති කල්ලි මේ ඵලය එනවා. මේ හේතු නැතිකොට මේ ඵලේ නැහැ. මේ හේතුව ඇති වෙනකොට මේ ඵලය ඇති වෙනවා කියලා ඒක දිහා බලාන ඉන්නේ පූර්ණ අවදිභාවයකින් නමුත් අන්ධෙක් බලාගෙන ඉනවා බලාන හිටියට අන්ධෙක් වාගේ අහගෙන හිටියට බීරෙක් වාගේ දැනුම තිබුණට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ යන්නේ ධර්මයේටම ධර්මයේ විස්තර කරලා දෙන්න හදනවා එතකොට සික්ඛායක සංඥා උපජ්ජන්ති සික්ඛායක සංඥා නිරුද්ධන්ති ඒවම්පිකෝ සික්ඛාති භගවා වොත මෙන්න මෙහෙමත් මෙන්න මේකටයි මහන්නේ ශික්ෂාව කියන්නේ කියලා බුදුරජාණන් හැම පියවරෙදීම විස්තර කරන තටමන එක, දඟලන එක ඒක නෙවෙයි. මුලදි මුලදි ශික්ෂාවල එහෙම තියෙන්න පුළුවන් අන්තිමට යනකොට මෙන්න මේකටයි ශික්ෂාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේක තිරසනෙකුට කරන්න බෑ. යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බෑ. හොඳ කීකරු බුදුහාමුදුරගේ බණහන ශ්‍රද්ධාව තියෙන කීකරු කෙනෙකුට තමයි කරන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් අත්දැකීම් ඇති කෙනෙකුට තමයි මේක ගෝචර වෙන්නේ ප්‍රායෝගික වශයෙන් නමුත් මම හිතනවා අසා බලා දැනගෙන සිටීම පවා අපි කරගෙන යන එදිනදා ජීවිතයේ විහිළු වලට විකල්පයක් සපේනවා. අපිට රැඩිකල් වාදීව කල්පනාකරනද පෙතක් අපිට මධ්‍යම ප්‍රතිපදාර පෙතක් සකස් කරනවා. අන්නේම පෙත සකස් කිරීම සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මේ ධර්ම සාකච්ඡා වුණාට පස්සේ ආරාධනා කරනවා මොනවාරි කියන්න කරන්න ප්‍රශ්න කරන්න මතවාද ප්‍රකාරන්න අදහස් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. එහෙම නැත්නම් අපි හිතාවතාචාදී ගාථා සජ්ජහනාට පෙළඹිලා අපේ සැසිවාරේ නිමාව සටහන් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. කර්ම සකස් වෙන්නේ විඥානය හරහා චේතනා සංස්කාර දෙකක්. නෑ චේතනාම් බික්කවේ කම්මං වදාමි. පටලවන්න දෙයක් නෑ. චේතනාමයි කර්මය කියන්නේ විඥාන ආනම්මන මොකුත් නෑ. ඒත් බොහොම සරල ව්‍යකරණමේ සමීකරණය බුදුහාම පෙන්නන්නේ චේතනාම් බික්කවේ කම්මං වදාමි. චේතනාමයි කර්මය කියන්නේ වෙන මොකක්වත් නෑ. කර්මයක් අනිත්‍යද ස්වාමීන් වහන්සේ? ඈ? කර්මයක් අනිත්‍යද? ඔව් කර්ම නිට්ටය නේද? දිවි ලෝකයේ ඇතරම ඉන්න එපායි. අපායේ ඇතරම ඉන්න එපායි. සැපක් ආව හැපෙමින් ඉන්න එපායි. කර්මනේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍ය කර්ම විශේෂ දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ අවසර දැන් අපි ඊළඟ භවයක් ගැන සඳහන් වෙද්දී කර්මය අපිට කර්ම විපාක හරහා තමයි ඊළඟ භවයක් සකස් වෙන්නේ කියන එක ඔය ඊළඟ භවයක් ඒකාන්තෙම තියෙනවා කියන <coughs> මතයට කියනවා සාස්වත දිට්ඨිය කියලා. ඇත්තේම නැහැ කියන මතයට කියනවා ඡේද දිට්ඨිය කියලා. කර්ම තියෙනවා නම් තියෙනවා කර්ම නැත්තම් නැහැ කියන එක මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා අනාගත භවයක් සඳහා කර්ම රැස් නොකර ඉඳ ප්‍රතිපත්තියකට විලඹෙනවා නම් අඩු ගන්න බව ගාන අඩු වෙනවා. නැත්නම් එයා ක්‍රියාත්මක වෙන්නේ මේ කර්ම රැස් කරන දෙවන්නේක් වග කියන්නේ තමයි. එනිසා එකම දේ තියෙන්නේ සබ්බපාපසා කරනම් සීළු පයෙන් වෙන්වීම තමයි බුදුහාමරගේ මේ අනුශාසන සීළු බුදුරයන් වහන්සේලා. ඒකමයි ඒකම අනිත් පැත්තමයි කුසලස උපසම්පදා කුසලයෙන් වාසය කරනවා කියලා කියන්නේ පවුනති ජීවිතය. ඒ නිසා අපේ ශික්ෂාවේ තියෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බැලීම කියලා කියන්නේ. මොකද කරන හරිය ඔක්කොම අකුසල තමයි, කර්ම තමයි, චේතනා තමයි. ඒකට ටිකක් අකිරිය අකිරිය වාදයකට එහෙම නැත්නම් නාස්තික වාදයට යනවා. නමුත් මේක කතා කරන්න භික්ෂුවකට නම් යෝගාවචරයකට නම් එයා තීරුම් ගන්න උත්සාහ ගන්නවා. චේතනාපූර්වක කරන හැමදේම රැස්වීමක් සිදු වෙනවා. එක්ක පිං රැස් වෙනවා. ඔකටත් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බැංකුවට සල්ලි දාපුවාම ලාභ ලැබෙනවා. සමහරට සක්විතිලා වගේ කට්ටියත් එක්ක කරන සල්ලිත් නැති වෙන. ඒක වෙනම කතාවක්. ඒකත් බැංගය. ලාභෙන හැම ලාභයක්ම අකුසල මාර්ගයේ උපයන්නේ දැන් බැංකුව. හැම බැංකුවක්ම සල්ලි උපයන්නේ අසාධාරණ ක්‍රමවලට. එද අපි ගන්න මේ සුදු සල්ලි කියලා බෑ. ලේතවරුණු මුදල් මුදල් නේතු හැඟවුණු ස්විස් බැංකු රහස් කියලා වෙනම පොතක් තියෙනවා ශ්‍රීස්ත්‍රලන්තයේ සල්ලි වල මොකද කරන්නේ කියලා. ඒකත් තමයි ඔය ඩ්‍රග් ට්‍රැෆිකින්, ආයුධ නිෂ්පාදනය, මිනිස්සු එක්කවර මරන්න බෝම්බ හදන්න ඔක්කොම සල්ලි කොහෙන්ද යන්නේ? ඕගොල්ලෝ දීලා ඒක ඕගොල්ලෝ නොදීලත් නෙවෙයි. තැම්පත් කරන එකෙන් තමයි ඊට පස්සේ හම්බෙන සල්ලින් අපි කරන මේක හරි පිරිසුදුයි. අලුත්ම බැංකු නෝට්ටුනේ හම්බෙන්නේ. ඒ <laughs> හැම එකකම අර අපරාධේ කොටසක් තියෙනවා. ඒ නිසා අපි හිතන හැම හිතවිල්ලකම හොඳ කියලා කියන්නේ නරකට ගියත් ගෙවීමක් තියෙනවා. පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර අනිඤ්ඤාවි සංඛාර එක්ක පින් කර කර සංසාරින් දෙනවා එක්ක පව් කර කර සංසාරිනවා සංසාර කියන්නේ අසුචි වලක් කියලා ගත්තාම තේරුම් ගත්ත හැකි මුඛා වෙලා උගන්නත් අසුචි වලේ අසුචිම තමයි ඒක හරි අමාරුයි බෞද්ධයෙකුට තේරුම් ගන්න මොකද බෞද්ධය බුද්ධ ආගම වෙන්න හදන්නේ පින් රැස් කරන්නනේ දිවි රෝගයන්ටනේ ඉතින් ඒ ටික බිම තියන්නේ කවද්ද ඒ කාමයේ බිම තිබ්බට කාම සංඥාවේ බිම තියන්නේ කවද්ද? ඒක ලේසි නෑ. ඒ නිසා නිකම් හොඳ මේ එවසිල්ල හොඳ පිහක් කරගෙන දෑතිම එන ගන්නවා වගේ තමයි. මගක්තර බහිනකම් එන ගන්නවා වගේ තමයි අපි ළඟ තියෙන ආසාවල් පොදියට, මාන්න පොදියට, සක්කාය දිට්ඨි පොදියට බැලුමකට එන ගන්නවා වගේ දෙයක් තමයි මේකේ තියෙන නිසා. දෘෂ්ණාන්සිට නාස්තිකවාදියෙක්, අක්‍රීයවාදියෙක් කියලා එදා හිටව බවුන බැන්නා. මේකෙත් බුදුහාම කියන නෑ එහෙම නෑ මං කියන මේ ආත්ම භව ප්‍රතිලාභයක් මේක ලොකු ලාභයක් මනුස්සාත්ම භව ජීවත් වෙලා සන්තෝෂේ. පව් කර කර නිකන් අනාගත ගැන සැලසුම් කරගෙන ඉන්න බා වර්තමාන ජීවත් වෙලා මම මේක නෑ කියන්නේ නෑ. මට හිතෙනවා ෂුවර් හරි මහත්තයා මහත්තයාට අහන ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ. ප්‍රශ්නේ තාම ගොනුන්නේ නැහැ කියලා මම කියනවා. හොඳයි අපි මේකට යනවා. සම්මාත ද අනුශය ධර්ම කියන එක දැන් කුසල කර්ම කුසල කර්මයි අකුසල කර්මයි දෙකම අනුශය වෙනවද? ඒ අනුශය හැම වෙලාවෙම මායාකාරීමයි. උගක් වෙලාවට වංචනිකයි. ඉවෙන් කරන්නේ මොනවාරි සිද්ධියකට අපි පටලවා ගන්න හදනවා. බිස්නස් එක රන් කරවන්න හදනවා කොහොම හරි කරලා. දැන් මෙතන මොනවාක්වත් නැතුව ඉන්නකොට බයක් ඇති කරනවා. පාළු ගතියක් ඇතිවෙනවා. ඊට පස්සේ මේ පාළු ගතිය බය ගතිය ඇති කළා එයා පැත්තකට යනවා. එනේ එක දිගේ වැවිගෙන වැවෙන ගිහලා ඔය පහුත් බඳගෙන ඉතින් අරේ ගියාට පස්සේ අන්තිමට පරිඋත්ථාන වෙලා වීතික්‍රම වෙනකම දන්නේ නැහැ. අර නිකන් සේවනෝට ගිනි උත ගිනි කුත දීලා පැත්තකට නිකන් ඉන්න. ස්රූස් කාලයකපත් වෙලා ඉර ඩෝං ගන්නකොට අපි දන්නේ අපි කොහේ පැත්තකවත් නැහැ. අපි මේ ගෙරුවේ අර පොඩි ගිනි කුරක් විතර සේවනෝට දීලා පැත්ත කරලා ඉන්න එක විතරයි කරන්නේ. අනුසේ වැඩේ වගේ පෙනිලා නෙවෙයි කටයුතු කරන්නේ. පෙන්නත් මොකද්ද? ගිනි කුරක් පැත්තට සිගරට් එකක් පත්තු කරන්න පුළුවන්. නේ ලැබු ගිනි ඇති කරන්නේ නැහැ. දැවිගින්නක් ඇති කරන පොඩ්ඩක් ගිනි පුරක් තියලා අනිත් පැත්තට බලාගෙන ඉන්නවා. නැති එක්කෙනෙක් නැහැ. භාවනාවෙන් ඔය වර්ධනය කරගන්න තත්ත්වය ප්‍රායෝගික ලෝකයේදී සවන්නාසේ මේක අපිට අත්දැකීම නෙමෙයි මේ කාර්යය අපි අනුගත කරලා ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන ප්‍රායෝගික ලෝකයෙන් සවන්නාසේ එතකොට ප්‍රායෝගික ලෝක ක්‍රියාත්මක කරන්නේ නාකාරා චේතනාවක් කරාමනේ ඒතාවක් නැතුව ඒ කියන්නේ අපි කිසිවක් නොකර ඉන්නවා කියන එක චේතනාවක් නැහැ කියන එකයි. කිසිවක් නොකර ඉන්නවා කියන්නේ අපි මේ වැඩේ කරන්නේ නැහැ කියලා චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව මතලි දිගින් දිගට නැන් වෙන්නේ. මේ මත නතරත් චේතනා චේතනම චේතනා චේතනා මොන්නේ කරන්නේ. ඒ චේතනා සංස්කාරයන් වලට යනකොට ඒවෙන් කොහොමද අපි දැන් අත්දෙන්නේ ඊට පස්සේ. ඔය කියන්නේ චේතනාවක් නැති කර ගන්න ගන්න චේතනාවක් චේතනාවක් නේද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. පැහැදිලිද? ඒකත් චේතනාවක්. මේක නිරෝධ වෙන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආකාරද? ඒක නෑ ඒක නිරෝධ වෙන්න යා දන්න මේ චේතනාව නිසා ඊට පස්සේ චේතනා කරන්නේ. මේ චේතනාව යහත් බැඳෙන චේතනාවක් නෙවෙයි. මේක මාර්ගයෙන් අනිත්‍ය වයින් කරලා පස්සේ ඒක වෙන සතුට ඇති වෙයි. හරි කියලා තේරෙයි. චේතනාවනේ සතුට ඇති වෙයි. හරි බව තේරෙයි. එන්නේ එන්නේ චේතනාවේ කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. You have an appointment with disappointments. So there won't be any disappointment. But once again you have, the, you have to go for the appointment. No, that you have an appointment, mm -hmm. have a disappointment. Mm -hmm. So whenever the disappointment happens, nothing to worry mm. because next, you have... Next incident. No, the, ඒ කියන්නේ යමක් නැති කරගන්න ඒ පුතනට කියනවා ආහාර නිසා ආහාර පජාත. ආහාර නිසාම ආහාර අතරින් නම් ගන්න ගන්න පිටක් මෙනෙහි කර කර වළඳපන්. මෙනෙහි කර කර වළඳනකොට බඩ පිරෙන්න පැලෙන්න ගන්න බෑනේ. හරියට ගානට එනකොට නතර වෙනවා. ඊට පස්සේ තේිනවා මං ඉස්සර මේට වැඩි ප්‍රමාණික කාලා ලෙඩ කරගත්ත දැන් නැහැ. ඛණ්ඩ ජීවත් වෙනවා නේ ජීවත් වෙන්න ඕන නිසා කරනවා. එහෙම කරගෙන කරන යනකොට ඒ ආහාරය පිළිබඳව රස තෘෂ්ණාව අඩු වෙනවා. අන්තිකට ඊට පස්සේ මෙනෙහි කිරීමක් නැතුව ප්‍රතිවීක්ෂා නොකරම ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකෙන්ම ඒ කියන්නේ උදුරු පොතේ ඉතන මේ කනට වතුර බින්දුවක් කරනොත් වතුර බින්දුවකින්මයි ගන්න ඕනේ කියන්නේ. උලක් කන්නොත් උලකින්මයි අයින් කරන්න. නිසා කර්මය අයින් කරන්න කර්මයෙන්මයි. චේතනාව අයින් කරන්න චේතනාවෙන්මයි. උදාහරණ දැන් සිව්පස්සේ සම්බන්ධයෙන් ඒක අපිට කන්ට්‍රෝල් පාලනය කරන්න පුළුවන්. අපි සිව්පස්යෙන් එළිය ස්වාමීන් වහන්සේ තවසේ දින මොනවා හරි කියන්න මාර සිව්පස්යෙන් පිට මොනවා හරි එකක් තියෙනවා නම් කියන්න බෑ. නෑ දැන් එහෙන් අපි රූපයක් දැක්කොත් ඒක. ඔය ඒකෙත් ඒ කියන්නේ බඩට ආහාර ගන්න වගේ තමයි. එතෙන්දී ආපුවා අපි චේතනා කරගෙන ඒක සිව්පස්යෙන් තොර නෑ. ඒක සිව්පස්යෙන් තොර නෑ. ආහාර හතර වර්ගයට බලනකොට ඒක සිව්පසෙන් තොරන හොඳයි කනේ ඇහෙන් රූපය බලනකොට මොඩල් එකේ මොකද්ද ගැටලු කර තත්ත්වය මොකද්ද තේරුම් ගන්න ඕන අපෝවය චේතනාවක් ඇති කරන්න එපා ඒ රූපේ සම්බන්ධයෙන් අපි මේ සංස්කාර ඇති කරන්නේ නැහැ කියන එකට පළවෙනි චේතනාව ඒක නිසා අපිට තියෙන්නේ අර අර ප්‍රකාශන ගත්ත රූපේ බලලා පොට්ටෙක් වගේ ක්‍රියාත්මක වෙනවා අපි ශික්ෂාව එහෙම කරන්න ගියාම මම පොට්ටෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන ශික්ෂාව බරක් වෙනවද වෙහෙසක් වෙනවද ෆ්‍රස්ට්‍රේෂන් එකක් වෙනවද මේක තමයි මම ඇති කරගන්න මේ ශික්ෂාව සංස්කාරයක් වෙන්නේ සංස්කාරයක් සංස්කාරයක් උලක්කයි කරන ගන්න උල වගේ ඇහැට ඇහි කඳ ඒ නිරෝධ වෙන්නේ මේ සංස්කාරයේම බෝ වෙන එකක් නෙවෙයි ඒක once and for all වැඩේ කරා <clears throat> මේ කැටලිස්ට් එකක් කැටලිටික් ෆන්ක්ෂන් එකේ තියෙන ඒ කෘත්‍ය කෙරුවට පස්සේ කැටලයිසර් එකට මොකුත් වෙන්නේ නැහැ කැටලයිසර් එක ඉවර වෙලා යනවා. කැටලයි කැටලයිසර් එක ඇඩික්ෂන් නෑ. කැටලයිසර් එක කැටලයි උත්ප්‍රේරක කියලා කියන්නේ උත්ප්‍රේරක කාදාකත් ඇඩික්ෂන් වලට යන්නේ අරවා යුව අබ්බැහියට යනවා. ඒ නිසා බුදුජානනාංශයේ දෙන්නෙත් ඒ ඒ වගේම උත්තරයක් ඒකෙන් මුණකට වහලා දීපුවාම එකක් එකයි. ඊට පස්සේ ඒකෙන් අන ආනිසංශ තේරෙනවා. ඒකෙන් අන ක්‍රියාවලිය තේරෙන පටන් ගන්නවා. මේ තීන්දුව කැටලයිසර් එකක් විදිහට නැත්නම් උත්ප්‍රේරකයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්මයේ ඒක නිසා අතාරින්න ඕනේ. අපි කියන ධම්මේපි වෝවික්කවේ පහතබ්බ. මහන්නේ මේ මේ මහා ලොකු ගැඹුරු ධර්ම වල දාසක අතාරින්නවා. අධර්ම ගැන කුමන කතාවද? උන් මේ ධර්මේ බදා ගන්න යන්න එපා. බදා ගන්න ගියොත් ඔයා කියන තැනට අහු වෙනවා. ඒ ඉගෙන ගන්න චේතනාවෙන් එහාට ඊමද චේතනාවට නොගැනීමට තමන් කලින්ම ඒක බුදුහාමුදුරුවෝ ටෙස්ට් කරලා තියෙනවා. ආරාසංගේ කල්පලක්ෂය බුදුහාමුදුරුවෝ දෙනදී හවාකට කන්න බෑ. අපි පිළිගන්න ඕනේ. නෑ නෑ වවාගෙන කන්න බෑ වද්දකලා තියෙන්නේ. ඒ චේතනාව තවදුරටත් චේතන ඇති කරන්නේ එහෙම එකක් දීලා තියෙනවා. ඒක කියන්නේ නාසමාපෝ හන්දිගාවිලාම අනේකක් තියෙනවා. එදිනදා ජීවිතයේ ඔක ඔයිට වැඩි ලේසියට කරන්න පුළුවන්. එදිනදා ජීවිතයේ Taman දරන නිලයේ Taman දක්ෂන தත්ත්වය අනුව විනිශ්චය කරන්න එන වෙලාවේදී කලබල වීමෙන් තමයි අපි කර්ම රැස් කරන්නේ. අපි කියන්න ඕන කාට හරි ඇවිල්ලා ඕනේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඔබතුමා ඔබ වහන්සේ මේක මට දවසක් ඇතුළත උත්තර දෙන්නකෝ කන රත් වෙන්න ගහන්න මම උඹලගේ බැලියෝ නෙවෙයි. මම මේක වග කියන්නේ නැහැ. උඹට බෑ මට මොනවද කියන්නේ සැලසුම් හදන්න. මට න්‍යාය පදන මම මේක සලකා බලලා කියන්නේ මම වැඩ අතරමැද මම මමයි බෙලාගන්නේ. කියලා මම කියනවා මම මං කියන්නේ මොන ප්‍රශ්නයක් ආවත් මට දවස් දෙකක් බුදියන්න ඕන. තුන්වෙනි දවසේ උදේට එන විනිශ්චය තමයි විනිශ්චය. දවස් දෙක හොඳට නිින්ද ගියොත් ෂුවර් ඇන්ඩ් ෂොට් හොඳ විනිශ්චයක් ඇවිල්ලා. කවුරුත් මේ හෙට උදේට ඕනයි කියලා මේ මං කාගවත් න්‍යාය පත්‍රිකා ගන්න බත්බලෙක් නෙවෙයි. මම ගම්දරුවෙකුත් නෙවෙයි. කාටවත් බෑ මට න්‍යාය පත්‍රාන වගේ ප්‍රශ්න මම 100ක් වගේ කියනවා. මම මම දවස් දෙකක් බුදියන්න ඕනේ ප්‍රශ්නත් එක්ක. ආනේ උතර දෙන උත්තරේ හොඳයි. බුදුනේ දවස් දෙක බුදියන්න අපි චේතනාක් කීපයක් ඇති කරන්න වෙනවා නේද? ඒකේ මුලින්ම ගත්ත චේතනාවක් තියෙනවා. කාටවත් දෙන්නේ නැහැ එජෙන්ඩා සදන්න. හැබැයි එකම දෙන තමන් කරේ එන ඉල්ලීමක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා කියනවා මම මේක වැදගත් මම ඇති වෙන්න ඕනේ. මම මේක බාර අරන් තියෙන්නේ. හැබැයි ඔයා ඊට පස්සේ මට බලපෑම් කරන්න එන්න එපා. මම ඔයාට අවල් දවසේ වෙනකොට මේ මිත්‍ර කාලපරාසයක් දෙන මගේ සිස්ටම් එක මගේ දිරව ගන්න ඕන නැචරල් අවුට්කම් එකක් වෙනවා. මම ඒක වෙන්න මෙකනිසම් එකක් නැහැ ඇතුලේ. මේ සිස්ටම් එක දැම්මට පස්සේ මේ සිස්ටම් එක උත්තරේ දෙනවා. මම කැබිනට් එකට දාන්න ඕනේ කියලා අගමැතිතුමා කියන නැත්නම් විංශකාර්තුමා කියන මම මේ ජූරි සභාවට දාලා බලලා කියනවා. කවුරුර කියන බෑ ඔබතුමා ගන්න ඕනේ කියලා එහෙම පුළුවන් ද අපිට අග්‍රවිංශකාර්තයෙන් බලපෑම් කරන්න බෑනේ. අපි බලපෑම් කරනවා නම් ඒක අපේ බය අඩුකම. අපි අපි වෙහින් අපේ தත්ත්වේ පාවා දීමක්. ඒක නිසා අපි හැම එකටම වග වෙන්න සමහර මේ දේවල් නාස්තික චෝදනා සමහර ආස්තික චෝදනා. දැන් ඔය පහුගිය ඉස්ලාම දවස්වල කිලිනච්ච පැත්තේ පොලිසියට ගැහුවේ කොහමද? පොලිසියට එන්ට්‍රියක් දාන්න යන්න ඉල්ලන අවසර. දුර හරපු ගමන් පිටිපස්සෙන් එන ඩක්කාල ට්‍රක් එකක්. ඉස්සෙල්ලේනේ බොහොම අහිංසක මිනිස්සෙක් එන්ට්‍රියක් දාන්න ඉතින් ගේට්ටුව හදලා දීලා බෑනේ. එන්ට්‍රිය දාන්න නැත්නම් පොලිසියක් වැඩක් නෑනේ. බාර ගන්න ඕන. අරගත්ත ගමන් බක්කාල එනවා. දැන් අපි අපි රිලව් කරන්නේ මොකද? පළවෙනි ආම්සු පින්ඩ පාති කරලා එනකොටම ඇතුළට යනවා. ඉතින් ආම්සු එනකොට දොර ඇරියේ නැත්නම් හරි අප්සෙට් නේ. හැබැයි කවුරුත් හිතන්නේ මේ ටිකේ රිලෙවෙක් රින්ගයි කියලා ඉතින් ආම්සු අදින්න ස්වාමීන් වහන්සේ දොර ඇරලා රිලව් තුන් දෙට පැනලා ওই ටික අසේ. ඉතින් එතකොට ওই ආචාර ගෞරවයි රිලෙවට දක්වන ගෞරවය අතර දොට්ටු පාලයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එච්චර ඒ නිසා අපි ආරක්ෂක මාත්‍යංශයමක් කරනවා නම් අපි රටවැසියන්ගේ දේවට අහුම්කම් දෙන්නම රටවැසියගේ මුවාවෙන් හොඳම බෝම්බකාරයෙක් රින් ගන්න පුළුවන්. තෝ අපි කිව්වොත් එහෙම එන්ට්‍රියක් දාන්න ඉන්නවස්ස පරීක්ෂා කරන්න ඕනේ කියලා. එයාට විරුද්ධ වෙන්න බෑ. මම අර අහිංසක කෙනෙක් මම එන්ට්‍රියක් දාන්න ඉන්නේ කියලා හරි එන්ට්‍රියක් දාන්න ඉන්න පුළුවන්. ඒ ඔයාගේ වෙත්තේන්නේ. අපි ආරක්ෂකම. ඒ නිසා ඕනම කෙනෙකුට යෝජනා ගේන්න පුළුවන්. මම බලනවා නාස්තික යෝජනා, දාස්තික යෝජනා කියලා බලන්න. තමුසු කෙනා නාස්තිකද කියලා හුලිනවට ඌ කියයිද? එන්නෙම නෑ නාතික යෝජනා කරන එක නෑ පෙන්නන්නේම ආර්ථික යෝජනාවක් වගේ තමයි. ඒ නිසා අපිව සැලසුම් කරන හැම එකක්ම පිටිපස්සේ තෘෂ්ණාවක් මොකක් හරි පෙන්නලා වැඩ කරන කොලේ මෙහෙමයි මෙහෙම කරලා පෙන්නන්නේ. ඉතින් අපි හුද්දට කෑවයි කියලා කියන්නේ අපිට යටින් දෙනවා මට තණ්හාවට හොඳ කුට්ටියක් හම්බ වෙනවා. මගේ මාන්නයට හොඳ කුට්ටියක් හම්බ වෙනවා. මගේ මම මමයා පෙන්නන්න කුට්ටියක් හම්බ වෙනවා නම් අපි නත්තු වෙලා යනවා. ඉතින් අපිත් අසරණ ඇත්තටම කෙලෙසකින් අපි ඇදලා යන්නේ. ඒ කියන්නේ ගෙන ආපු ආකර්ෂණයකට ඇදලා යනවා. ඉතින් බුදුහාම කියන හැබැයි උඹ මේක සෙකන්ඩ් කරලා තියෙනවා. උඹ මේ අනුමත කරලා තියෙනවා. දැනුව හෝ නැදනුවත්. බණමෙති කරනත් ඒකට ඇතුල් වෙන්න බෑ. ඒ අනුමෙති යන්නේ මේ බය අදුකමක් තියෙන තණ්හාවට. බය අදුකම තරහා තමයි කෙලෙස මුල බයි. තුන් මහානෙට තියෙන ආසාව නිසා තමයි ඉතින් නිසා කවුරු හරි ස්තෝත්‍ර කියාගෙන එනකොට පරිස්සම් වෙන්න පිහි අරගෙන යනට බැදී. ස්තෝත්‍රකාරය හරහා තමයි බඩු වෙන්නේ. ලාභ සත්කාර අර ආයෙන්නේ දැන් දැන් සාසනයට ගහන්නේ ගහලා නෙමෙයි. චේතනාව නැති කර ගැනීම සඳහා ඇති කර ගන්නව චේතනාව අපි මේ ශික්ෂාවක් කියලා කියනවා. ශික්ෂාවක් නේ ශික්ෂාව මේ ආර්ය පරිශ්‍රණය නිමා කරන්නේ නැත්නම් අරියත් මාර්ගය නැත්නම් නිවන සඳහා තිබෙන තෘෂ්ණාව තමයි එතනින් ධම්ම තුන. ධම්ම තෘෂ්ණාව. එක තෘෂ්ණාවත් අර ක්‍රමයට වැඩ කරන්නේ. ඒක ශික්ෂාවක්. ඒ ශික්ෂාව කැටලිස්ට් එකක්. ඒ ඇඩික්ෂන් එකට යනවා. සාව කියන්නේ ගලක් උඩ තියෙන ඇටයක් ඔය පළවෙන්නේ නැති. පළවෙන්නේ ඇටා බැඳලා තියෙන ගලක් උඩ. කොච්චර ශක්තියෙන් ආවත් කන දෙන්න නැතුව හිටියොත් දන ගන්න. මහා බලවත් දේවල් තමයි එන්නේ. ගල කියලා කියන තමන්ගේ හිත ගලක් කරගන්නවා. කවුරු මොන ചാති යෝජනා චෝදනා ගෙනාවත් කියන්නේ හරි. ඔයගේ චෝදනා මට ගොඩාක් එනවා. ඕකත් හොඳයි. පොඩ්ඩක් ඉන්න ඕක ඔය දඩස් කාලා ගෙට ආපු ගමන් උකට මූලිකත්වය දෙන්න බෑ. හොඳ එකක් වැඩි දවසක් දෙයක් ඔක අපි මේක ඇනලයිස් වෙන්න බෑ. මොකද ඒක කියන්නේ මේ සින්ක්‍රොනයිස් වෙන්න එපා අපි ඒකට හැඩ ගැහෙන්න එපා. ඒක පාට හදිසි තීන්දුව කරන්න ඕවා තීන්දුව කරන්න ප්‍රශ්නයක් නෑ. ඒක මගේ මන අපිට ඔයාගේ මන අපිට නෙවෙයි. එන එකනාගේ පදේට නෙවෙයි. මට ඕන නම් මං තීන්දුව කරනවා. නැත්තම් යාර කියන්නේ තියෙන පොඩ්ඩක් ඉන්න මේ මේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ප්‍රොසෙස් එක හරහා ගිහිල්ලා ගන්න දෙන්න. උපේක්ෂාවද ඒක ආර්ය පරිශ්‍රණයේ කේතයකේ ස්ට්‍රැටජි එකක් කියන්න පුළුවන් ෂටමායාවී ගතියට නටන්න දෙන්නේ නැති ගතියක් කිය හැකි ඩිෆෙන්ස් සිස්ටම් එකක් කිය හැකි එනතන් අපන්නක ප්‍රතිපදා නොසලෙන ගතිය කිය හැකි ඒගොල්ල කවුරු මායා කරනවත් නෑ ආදිස් වෙන දෙයක් නෑ මේ වැඩේ යන තරක් මේක ඔයාට මුල් තැන දිලා නටන්න බෑ පද්ධතියක් තියෙනවා යෝජනාව ගේන්න යෝජනා බාර ගන්නවා ඒක ලොකු සංස්කෘතියේ හමස් පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න හය මාසයක් තියෙනවා ඒ හමස් පෙට්ටිය කියන්නේ වෙන එකක් නෙවෙයි 6 මාසයක් ඒක තිබ්බට පස්සේ අර ගන්නකොට අරුර හොඳටම හෙම්බත් වෙලා. ඊට පස්සේ කියනවා තමුසු යෝජනා කරන අනේ තමුසු බම්බු ගන්න ඕයි ඒකට ගියා බොහොම හොඳයි. වැඩි හරිනේ. බබා හම්බ වෙලා. යුනිවර්සිටි ඉන්නේ ඩීස්ලා. ඔව් සියන්නිකයි ලොකු අහඳුර බලන්නකෝ. ගන්න හොඳටම ඇස් පේන්නේ නැති කන ඇයි නැති අහඳුර කෙනෙක් ගන්න. එයා මාත්‍ය මොකද ආවේ? අනේ ස්වාමීන් වහන්සේ බුද්ධාගම හොඳටම පිරිනව මෙහෙම. අම්මෝ. ඉතින් මාත්‍ය අපි මොකද කරන්නේ? ඒක තමයි ස්වාමීන් වහන්සේට කියලා මේ මිසන්නස් පත්‍රයක් ගෙනවා හරි බොහොම හොඳයි එහෙම තමයි වැඩ කරනකොට දෙන්නකෝ ඒ සෙක්‍රටරි කියන මේක අරන් යන්න කියලා අරන් දෙන්න හොස්පිටලෙට දාපන් ඊට පස්සේ අර මනුස්සයා ඉතින් ගෙදර ගිහලා හරි වැඩේ හරි අපි ලොකු ආමුණා බලන්න ඉන්නවා ඉන්නවා දැන් අර එලිච්චිගේ පිටිපස්ස යන ඉවලා වගේ දැන් තනබුරුල්ල වැලෙල වැටේ දැන් එල්ලි එල්ලි තියෙන්නේ නිකන් ඉන්න ඉන්නවනේ ඊට පස්සේ කියලා තමයි ඒක නේනම් මාත්ව වැඩ වැඩ ඉඳ ලේකම් මොනවද තමසේ කරන්නේ ඔය බලන මේ මිනිස්සු රස්තිය අර කෝ අරලියුම අනේ ස්වාමීන් වහන්සේ කොහෙද ආලක් දන්නේ පොඩ්ඩක් ඉන්න ඔයාලා ගෙන්නම් කියන මාත්‍ය හරි මේ හරි තුන්වෙනි දරේ යනට අරමනුතරත් එපා වෙලා වෙන්න තියෙන දේවල් ටික දැන් අහන මාත්‍ය අර එදා කියපු එක ඒකට උඩ තලනවා මොනවද මේ ස්වාමීන් කතා කරන්නේ ඒ ළමයා හම්බෙලා නේද ඒක තමයි හේතුඵල ධර්මය කියන්නේ හේතු අනුව සිද්ධ ඉතින් හංගලට ඇස් පේන්නේම නැහැ. කන් ඇහෙන්නේම නැහැ. ඉතින් ඉස්සර මට තද්ද වෙනවා ඔකට. මේක හයියත් යදි මිනිහපත් කරපම් මොනවාරි තීන්දුව ගන්න. දැන් මට දෙනවා. දැන් මටත් අවුරුදු 20ක් විතර පිටලා දැන් මට 60යි. මට තේරෙනවා මේකේ තියෙන මේ ක්‍රමේ. මට ප්‍රශ්නයක් දුන්නා ගානේ බොහොම සාදරයෙන් බාර ගන්නවා රාජ්‍ය සම්මානයට ෆොටෝ කාරියුරත් කියනවා ෆොටෝ එකකුත් ගන්නයි. අන්න නේද ඒකට බාර දෙනවා. මේක ජනාධිපතිතුමත් ඒ වුණු කැබිනට් එකට බයිනවලු කෙලින්ම සෙනග ඉස්සරහා මේ බාහන්න මේ අමිතිරේ කිලට විසි වැඩක් නැහැ. ඒක කරන්නේ නැහැ තමයි. කරන ওই බලන්නේ මිනිස්සු දින අසහනෙ කරන ওই කියලා. අනික අර ආරයත් හැන්දාවට එක තලා දෙන්න තුන් දෙක තලා බොනවා බුදියා කරනවා. අර මිනිස්සුන්ට දැන් මූලික අවධානය දැන් ලැබිලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. ඒකට ඉතින් අනුග්‍රහ ලැබුණත් එක නැතත් ඒකයි වැඩේ යන්නේ. ඒ මනස එහෙන් විඳවනවා. මානක අහමස් පෙට්ටිය තියෙනවා. පිට නැහැ. කර්ම ශක්තිය හරිය බලවත්. ඒ නිසා ඕගොල්ලන්ගේ පෙස්සන් නොදී ඉන්න එපා. ඒකෙන් බබාට පොඩි සන්තෝෂයක් තියෙනවනේ බබා ගමන. අපි දැන් අසෝලා දැනුවත් කරලා තියෙන හොඳට මතක තියාගෙන ඉන්න. එහෙයත්ෝ මෙතනින් උඩ මුකුත් නැහැ. ඒක බ්‍රෑන්ඩ් නිව් බොරේ කොහොමඩක්වත් වැඩ කරන්නේ නැහැ. සෙක්‍රටරි අතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ වගේ දෙයක් අර මේ කර්මවල තියෙන මේ තියෙන ෂට මායාවී ගතත් එක දෙල්ලම් කරන්න බෑ. ඒ තරම්ම ප්‍රයෝගශීලී මේ එකිනෙකත් හිතලා නෙවෙයි ඉව කරන්නේ. හැම කෙනෙක්ම කර්ම යන්ත්‍රේ tools. හැම කෙනෙක් කරාම ක්‍රියාත්මක තණ්හා මාන දි ක්‍රියාත්මක භාවයට හේතුව තණ්හා මාන දිට්ඨි කියලා හිතා ගන්න. ඒක නැති කරන්න නෙවෙයි බණ කියන්නේ කරනකොට මේ මොකද්ද මෙතන මුල්ලා තියෙන තණ්හාවද මානෙද දිට්ඨියද කියලා හෙලි කරගත්තොත් විසමරා ගන්නවා. ඒත් වැඩ. ඒත් වැඩ යම් වැඩක් කරනවා තණ්හා මාන දිට්ඨි තොර වේගට කියන ක්‍රියා හිත. අපව යමක් බලාපොරොත්තු වෙන්න කරන දේ කරනකොට ක්‍රියාසිට තියෙනවා. ඉතින් ඒක නිකන් ඌණගේ වලිගය වගේ ක්‍රියා පද්ධතියක් වැඩ කරන බැ විඥානයකින් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැසල්ල සල්ල ඒක නතර වෙලා යනවා. ඒ ඌණගේ හිත වගේ නෙවෙයි. කැටිච්ච වලිගේ හිත <clears throat> හිතක් නැහෙනි. ක්‍රියා කරත්තක් තියෙනවා. ඒ නිසා මේ ඇත්තටම කියනවා ඒ වගේ මේ ලාභ අපේක්ෂාවකින් තොරව කරන වැඩේදී මනුස්සයා මුළු හදින්ම මුළු හිතින්ම කරන්නේ. අර වගේ මේ මන්ත්‍රය වගලාගෙන මෙයාගෙන් කයක් හරි කඩා ගන්නම් මෙයාලි සම මාන්නයක් ඇති කරගන්නම් කියන හිරිවැට්ටගත්තේ හිතක් නැහැ. හිරිවැට්ටි හිතේ යම් ප්‍රමාණයකට තියෙන එක අඩු වෙලා මේ කිරීම සඳහා කරනවා. එතකොට ඒක සම්පූර්ණ නිකන් මලක් පිපෙන වගේ එකක්. අම්මා කෙනෙක් කිරි ටිකක් දරුවෙකුට දෙනවා වගේ එක ස්වභාවික සිද්ධියක්. පූර්ණ ජීවත් වීම රංගපෑමක් නෑ ඒකේ. අඩු කරන එකයි අපිට කරන්න පුළුවන්. අවසරයි සම්බන්ධ සක්මනේදී හැවි පරයන්කේදී මේ ඉන්ද්‍රිය ප්‍රතිපද නැති අවස්ථාවේදී පාවෙන ප්ලෑන්ස් ප්‍රකල්පනා ඒවා එනකොට දැන් ඒවෙන් දුරස් වෙලා අපේ නෙමේ කියලා බලනවා ඇරෙන්න සමහර වෙලාවට බලනම නෙමෙයි නිකම්ම පෙරුණොතින් මේක ආවේ තණ්හාවක් නිසා හරි ද්වේෂයක් නිසා හරි කියලා ඒක වැරද්දක්ද ඒක නෑ ඒක වළක්වන්න වේවා චින්තාමය ඥාන ඒක හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයක් මුල් කරගෙන යනවා නම් බෙනිෆිෂල් ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන ඊට පස්සේ චින්තාමේ වැඩ ගන්න. ඒ කියන්නේ ජූරියට දාලා ජූරිය ඇනලයිස් කරනවා දැන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන යන තාක්කල් චින්තාමේ පිටිපස්සෙන් තියෙන තාක්කල් දෙකම විපස්සනා. චින්තාමේ ඉතර කියලා ප්‍රත්‍යක්ෂයට කරගත්ත ගමන් wrong track. ඊට පස්සේ මායාකාරී. ඊට පස්සේ මනෝ විකාරය. මනෝ මේ මේ මේ හිතලුවක් ඒක විතරක් වෙන්න දෙන්න එපා කියන. එහෙම වුණොත් බුද්ධයන්ස කියනවා හිතලුවක් නොවන වෙන බාඩ මූල කර්මත්තාන හිත දාලා වෙරිෆයි කරගන්න. මේක මනෝ විකාරයක් නෙවෙයි ප්‍රපංචයක් නෙවෙයි. එතකොට මූල කර්මස්ථානේ අපව ගන්න ඕනේ වෙඩ් ස්ටෝන් එක වගේ අර උපකරණේ ගෙවිලා තියෙන පොඩ්ඩක් ආයෙ ගහලා ගන්න ඕනේ. මේ හිතවිලි සඳහාම වාගත්ත හිතවිල්ලක්ද නැත්නම් අහම්බෙන් අචේතනිකව මට අහවල දෙය කරන්න ඕනේ කියලා හිතුණා. ඒක හරි ඉන්ටරෙස්ටිං. කාගෙන යනකොට දිනවා දැන් මේකෙන් මට හම්බ වෙන ගේන් එක තණ්හාවට බරද, මාන්නයට බරද, ditthිත බරද කියලා බලනකොටම රැකට් එක අහුවෙනකොටම තණ්හා මාන ditthi proliferation එක නතර වෙනවා. එයාට තවදුරටත් අපි ඒක අභිනන්දනයක් නැහැ නේ මේකේ. ඒකේ තුනක් තියෙනවා. නාබිනන්දති නාජ්ජෝසතිත්‍ත්‍ති නාබි වදති. මේ මේ plan එකට ගෙට කෙවදින්නෙත් නැහැ අපි. trap එකක් බව දන්නවා. නා අභිනන්දති අම්මෝ මං ජීනියස් තින්ක එකක් කියලා හිතන්නෙත් නැහැ. නාබි වදති කාටවත් කියන්නේ නැහැ ආයි. මෙයා තාටත් කියන්නේ යන්නේ ඒකේ වැලියු වටිනාකමක් තියෙනවනේ. ආයෙ නැවත හිතන්නෙත් නෑ හිතනවා මෙයාට ඕන වෙලා තියෙන මංගලව කාට හරි කියවන්න. මම මේක අබිරමණය කරනවා බාන්න මේ වැඩේට මාව අල්ලගන්න. මම අල්ලන්නේ නැති වෙන බවට, අගේ කරන්නේ නැති බවට, දාඩව කියන්නේ නැති බවට නිකන් ඉන්සිග්නිෆිකන්ට් කරලා දානවා. තවත් එකක්. ඊට පස්සේ යාට යාට මාව වගලා ගන්න බෑ, වශී කරගන්න බැරි තත්ත්වයට එනවා. කියන්නේ මේ ගේන යෝජනාව ස්ථිර කරන්න නැතුව ඔහේ ඉන්නවා. ඉතින් කෙරුවොත් නේ කන්ස්ටිටියුෂනලයිස් වෙන්නේ. යෝජනාව තියෙනවා. හොඳට කියවනවා. බලනවා ඒකේ යෝජනා කියවන්නේ ඒකේ තියෙන මේ ආටෝපෙට නෙවෙයි මෙතන යට තියෙන නූල තණ්හාවද මාන්නද දික්කියද කියලා බලනකොට අහු වෙනකොටම දාපු එකන තේරුම් ගන්නවා අර දාන මේ කොක්ක දිගහැරිලා තියෙන්නේ අපි අපි ළඟ කොක්ක මෙහෙමුණොත් නේ යමක් අහු වෙන්නේ මේක දිගහැරිලා නම් මොන විදිහකට අරයේ ෂැකල්ස් ඒ කියන්නේ මේ සංයෝජන ධර්ම කියන්නේ ෂැකල්ස් වලට ඒ කියන්නේ කොක්ක වලට චපලකම කියලා කියන්නේ. වංචනික බව කියන්නේ. ඡාටු බව කියලා කියන්නේ. ඒක තියෙනවනේ විතර යමක් අපිට දාන්න පුළුවන්. මේක දිගහැරලා තියෙනවනම් කියන්නේ ඉදිකට්ටකින් මාළුවෙක් අහුවෙන්නේ නැහැ. බිලියට්නේ මාළුව අහුවෙන්නේ. ඉදිකට්ටකට යමක් ගහලා දැම්මත් මාළු අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි නඟ දාන අපි දාන්න ඕනේ සමාජෙත් එක්ක වරනකොට බිලි කොක්කක් නෙවෙයි ඉදි කට්ටක් දාගෙන මාළු බාන්නේ එක්ක වගේ ඉන්නවා. ඒ ඔක්කොම කියනවා මම අපරාධ වැඩක් කරන දවසේ මාළු බාන්නේ මිනිහෙක් නේ. ඉතින් මොන කරන්නේ ඉතින් ගෑණි මිනිහ කණ්ඩේ ඉල්ලන ඉතින් මොන කරන්නේ උසල බහනට උදාගෙන ඉන්නේ බිලිකොක් කන ඉදි කට්ටක් මාළුවට හම්බෙන්නේ අර හැම කාලේ යන එක විතරයි පවුලට කියනවා මාළු අහුවෙන්නේ නැහැ මගේ නටක වෙලාවට වේරකොට හයි කරන හැමදාම කියනවා මී උගුල කවදාවත් උට හම්බෙන්නේ නැහැ මම දැම්මොත් එක පැය මී අහුවෙලා මගේ කොක්ක හරි හොඳ කොක්කක් තියෙනවා ඒක ඉතින් මාළු බෑවට කමන්නේ බිලිකොක්කක් දාලා ඉතිකට්ටක් දාලා. කට්ටියට වෙන්නේ අපරාධකාරයෙක් කොයිලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මාළු ගන්නවා කියලා. මාළු කාරෙත් එක්ක තමයි ඉන්නේ. සිනිකටක් තියෙන ඇඟේ. හැබැයි ඌ දන්නවා මෙතන කොක්කක් ඉතිකට්ටක් තියෙන්නේ. සීරියස් දාගෙන ඉන්නවා. ඒ ඕනේ අපරාධකාරයෙක් ගාටලා ඉන්නන කොක්ක දිගටලා තියාගන්න අපරාධකාරයට අහුවෙයි. අනික් කෙනාට අහුවෙන්නේ නැහැ. ඒ සංයෝජන ධර්ම විසංයෝජන කරනවා කියලා කියන්නේ හැකිල දිග යනවා. හැකිල දිගෑරලා දිගෑර බව පෙන්වන තු එහෙම වතුරේ දාගෙන ඉන්න. මාළුවාට විතර නෙවෙයිනේ දිගෑරලා කියලා උඩ ඉන්න මිනිසුන්ට පේන්නේ නැහැ. ඒ නිසා බැලු බැලු අපරාධකාරයෙක් වගේ තමයි පේන්නේ. මාළුකාරයෙක්. හැබැයි ඌ ඉතින් ඒකෙන් ඌගේ කාලය ඉතුරු කරගන්නවා. කොක්ක දාගෙන ඉදි කට්ටක් දාගෙන ඉන්නේ. අහුවෙන්නේ පොඩි මාළුව නෙවෙයි රජ්‍ය රජ්‍ය මාළුව අහුවෙන්නේ මිනිහට. ඒ නිසා ඒකයි බුදුහාම දීලා තියෙන්නේ මේ මිනිස්සු අතර ඉන්නකොට කිසිසේත්ම කියා පාණ්ඩ යන්න එපා. තමන් තමන්ගේ ජීවන රටාව කරන්නේ හොඳට බලන්න මම ප්‍රොපෙල් කරන්නේ මම යමකින් ඇදලා ගන්නෙ මට ආකර්ෂණයක් දෙන්නේ මම නිකන්තියටපත් කරන්නේ තණ්හාමාන දිට්ඨි හරහා ඒ නිසා තමන් ක්‍රියාත්මක වෙන්න ඉස්සර වෙලා බලන්න ඕන දැන් මම ඇදිල්ට යන්නේ මොකේටද දන්නවනම් ප්‍රශ්නයක් නැහැ තණ්හාව තියෙනවා තණ්හාව තියෙන බව දන්නවා ඒකෝට දන්න ප්‍රශ්නයට ආදීනව එනකොට දන්නවා ඔබ වගේ කියන්න ඕනේ ඔබ මේක ඊළඟට කාපු පරිප්පුවක් ඇදගෙන නාපු නෑමනක් තියෙන්නේ කාටවත් දොස් කියන්නේ නැහැ ඒ හර්මන්ත යෝජනා කරපු නිසානේ මං කිරුවේ කියන්න බෑ. එයා දන්නවා යෝජනා ඉස්සලා ස්ථිර කරේ මමනේ. ස්ථිර කරනකොට මං දන්නවා තණ්හාව මාන දිට්ඨිය ඒ නිසා ඒක දන්නවනම් කෙලස් ප්‍රමාණ කරන්න පුළුවන් නම් දන්නේ අකා හොඳයි නොදන්නේ අකට වැඩියි. ඒක ගිය ගමන් අපේ ජීවිතේ පුදුමාකාර වෙනසකට පාරක් වෙනවා. අපිට මේ මේ මේ අනුන් වෙනුවෙන් රඟපාන්න ඕන කමක් නැහැ. ඒ අංග සංස්කරණයක් අවශ්‍ය නැහැ. පෝස්ට් කරන්න ඕන කමක් නැහැ. ජීවත් වෙන්නේ ජීවත් වීම සඳහායි. ඕන කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන්න කිසි බාධාවක් නැහැ. හැබැයි Taman කාටවත් විශේෂ කළ සැලකිල්ලක් නැහැ. ඔක්කොටම මේ වෙලාවේ හැටියට කරන්න තියෙන දේ කරා. 100%ක් නෙමෙයි. අන්න එතන ගියාට පස්සේ පේනවා මාතා යතා නියම් පුත්තා මවකට සලකන දරුවෙක් වගේ ඔක්කොටම සලකන්නේ. අය මගේ දරුවට කියලා වෙනසක් මගේ ජාතියට කියලා වෙනසක් නැති වෙච්ච ගමන් ඇකිල්ල තියයි. කොක්ක වදින්නේ නැහැ. ඒකට ජාති මනමකත් තියෙනවා. ආගම් මාවකත් ඇවිල්ලා අපිට පෙතන් වලට අසංකරණ දෙන්නේ අපිට කියන්න දෙන්නේ නැහැ නේ. මානවය කවුරුත් එකයි. ඔය දිට්ඨිය අනම්මන වෙනස් කරන්න පුළුවන් ඔය සෙක්ටේනිසම් වලට යන්න එපා. මේ කට්ටිය විතරක් උදව් කරන්න කියන්න යන්න එපා. සිලෙක්ෂන් ක්‍රයිටීරියා එක ඕපන් තියාගෙන කාටවත් උදව් කරන්න. හොඳයි එhmenan අපි එක සාකච්ඡාවේ නිමා වශයෙන් සටහන් කරගනිමු. අපි ඊතාවතාචාති ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්මදේශන සැසිවාරේ නිමාව සටහන් කරමු. ඊතාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චකම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චකම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු